නෑ දැන් විමසීමක් වුණොත් අපි කරන ඉරිද්දියක් විමසීමක් කියන්නේ විමසීමට කැමැත්තක් ඡන්දයක් තියෙන්න ඕනේ විමසීම නැවති පරිශ්‍රණයට අපි ඉරිද්දියක් හදනවා මේක ධර්මයේ මේ ධර්මයේ ධර්මයේ තියෙන ඒක සිදුවීම ධර්මයකට කාටවත් ඇඟිලි ගහන්න බෑ මේකයි අපිට නොතේරෙන දේ අපි අපිට ඕනේ ධර්මයක් මගේ කරගන්න. මට තේරිච්ච ධර්මයක් වෙන්න ඕනේ. අනිත්‍යක ලෝකේ තියෙන ඔක්කොමත් මගේ කරගෙන අපිට ඕනේ අනිත්‍ය පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම මගේ දැනීමක් කරගන්න. මේක එහෙම වෙන්නේ මේක වැරදි සංකල්පයක් අපිට තියෙන. විමසීමකින් සිදුවෙන දේ සංසාරයක්මයි. සංසාරේ හැදුවේ විමසීමකින්මයි. විමසීමේ තියෙන අන්තිම නරකම දෙන්න තමයි උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡාව. ওই දෙකෙන් තමයි මේ විද්‍යාව හැදුනේ. ඔය අපි දිනුනා කියන්නේ දැන්. ඊට අවුරුදු 1000කට ඉස්සෙල්ලා අපේ අය කොහොමද? අපිට වැඩි දිනු කමේ අඩුයි. මොකද මේකේ රහස කියලා එවුවොත් මේ මිනිස්සු එච්චර මේ උද්දච්ච කුක්කුච්චේ නෙවෙයි විචිකිච්ඡාවෙන් වැඩ ආරන්නේ. අපි දැන් මම දාන. අපි ඕකටම නමක් දෙනවා ඊට වැඩිය අපි දිනුනොයි කියලා. සැබෑ ලෙස මනසේ දිනුනුව තියෙන්නේ මේ නීවරණ නැති තැන. නීවරණ නැති මනසක් වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රබාස්වර මනසක් කියලා. ප්‍රබාස්වර මනසක අපි කියන විදිහෙන් දිනුවක් නැහැ. ඉතින් අපිට ඕනේ දිනුවක් අපි මේ හිතන දිනුවක් තියෙන්නේ සංකල්පයක් තියෙන්නේ නීවරණ තිබුණොත් විතරයි. නීවරණ නැති තැනක බලන්නකෝ. ඔයගොල්ලන්ටත් දැන් නිින්දේ යන්න ඔන්න මෙන්න කියන දැන මොකද්ද තියෙන දිනුම? දැන් නීවරණ හතරයි යටපත් වෙච්ච දැනන්නේ එකයිනේ තියෙන්නේ එතකොට. නේද? ඕකේ කාටද ඔක දිනුණු දැන? වටින දැන? ඒ කියන්නේ නිදි කිරා වැටෙන දැන කාටද වටින්නේ? වටින්නේ නැහැ. එතකොට එතන එක නීවරණයක් නේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ නිදිදරා වැටෙන්නේ නැත්තේ අනිත් කාමච්ඡන්දේ මේ වගේ ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ හතර තියෙන හින්දා දැන් වටින්නේ නැද්ද ඔබලා දැන් වටි දැන් දියුණු අතට පිළිලි තේරුණාද මේක මේ ධර්මයේ කියන්නේ එක දෙයක් අපිට ඕන දේ තව දෙයක් ඒක හින්දා මෙතන විමසීමක් කරන්න බෑ මේ විස්තර කරන්නේ ධර්මයේ පෙළ ගැස්ම මිසක් අපිට කරන්න ඕන දෙයක් නෙවෙයි කරන්න ඕනේ එක දෙයයි මලවිණිය වගේ අවධානය නැතුව ඉන්න ඕනේ. අවධානයෙන් ඉන්න ඕනේ. ඔය එක කරනකොට අභ්‍යන්තර සිදි වෙන සිදිවිල්ල. ඒක ධර්මයක්. තේරුණානේ? ධර්මයක් විදියට ගුරුත්වාකර්ෂණය තියෙනවනම් උඩා ඛණ්ඩක වතුර තියෙනවනම් පහළට ගලාගෙන යනවා. ඔක ධර්මය. දැන් ගලා යන විදිහ හොයන්න ගියාම කරදරයක්. තේරුණා නේද? දැන් ඒකෙන් සංසාරයක් හදනවා කියලයි මේ බුදුහාමුදුරුවෝ හොයාගෙන තියෙන්නේ. අපි මේ අහක යන ධර්මයක් අරගහගෙන මගේ කරගෙන සංසාරයක් හදවලු දැන්වත් නවත්තන්න දෙන්නේ වැඩි. ඒ කියන්නේ ඔය අහක යන ගුණ ගොඩ අහකටම දාලා ඉන්නන මලමිනියක් වගේ. එතකොට ඉන්නේ ප්‍රඥාව. ඕක තමයි මේ කියන කතාව. නැතු අපි කරලා විමසලා හදුවොත් සංසාරය. තේරුණා නේද? ඒ කියන්නේ එතන විමසන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ. ඉගෙන ගන්න දෙයක් නෙමෙයි කියන්නේ මොකවත් නොකර ඉන්න. මොකවත් කරොත් සංසාරේ ඉද්දියක්. ඒක තමයි බුදුහාමරේ උපදේශය. ඒක ඉතින් තේරුම සාමාන්‍ය අර්ථයෙන් ඡන්ද ප්‍රධාන කියන්නේ මේ ඉද්ධිපාද ඇති වෙන්නේ කැමැත්ත මුල් කරගෙන. කැමැත්ත මුල් කරගෙනමයි ඉද්ධිපාද තියෙන්නේ කියන අර්ථය තියෙන්නේ. ඉතින් ආ කැමැත්ත ප්‍රධාන කරගෙන ඇති වෙන සමාධිය. දැන් ඡන් ඕනම ඉර්ධියකට ඡන්දේ නැහැ. දැන් සත්තු මරන්නේ ඉර්ධියක් නේ. තේරුණාද? මිනිස්සු සතෙක් කරන, කුජලයේ කරන පව්කමක් ඉර්ධියක්, පින්කමක් ඉර්ධියක්. දැන් ඉර්ධිය වලින් බුදුහාඳුරන්ට වැදගත් සම්මා සමාධිය නම ඉර්ධිය. ඒකත් සතේ කුජලයේ කරන්නේ. ඒකයි ඒ අර්ථය. ඉන්දලා පටන් ගන්න. විපස්සනාවෙන් තමයි මේක පටන් ගන්න. ඒ කියන්නේ දැන් ඉරිපාද දෙමුණා මෙතන මේ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික පක්ෂ ධර්ම වල ඉරිපාද කියන්නේ දැන් විපස්සනාවක් නේ මුල තියෙන්නේ සතිපට්ඨානේ මේ සතිපට්ඨානේ අපි වඩන්නේ තව මොනවා හරි වෙන්න දැන් ඒක තමයි අපේ සංකල්පය අලුත් දෙයක් ලැබෙන්න අඩුම ගන්න නිවන් දකින්න කාටද මට දැන් එන්නේ කහක් කරගෙන නැතුව හරියන්නේ නැහැ කියලා මේ කියන්නේ කියන්නේ ඉදිබල් මෙතන කියන්නේ ඉදි ඉර්ධියක් විදිහට ඒක ගන්න එපා. බුදුහාමුදුරන්ගේ ධර්මානුකූලව මේකට එන්න ඕනේ. නැත්නම් ප්‍රතිඵල නැහැ. එහෙම අර්ථයක් තියෙනවා. ඊට අමතරව ලෝකයේ තියෙන ඔය දැන් හොඳ දේවල් ඉර්ධිපාද. දැන් ඉර්ධිපාද දිනු කරලා තමයි ධ්‍යාන ලබන්නේ. ඒ ඒ අන්තයට ඕනේ. ඒතකොට ඉර්ධිපාද දිනු වෙලා තමයි අභිඥාම ලබන්නේ. ධ්‍යාන ලැබුපු කෙනෙක්. හුඟා පුරුදු වෙනවා. දැන් ඒගොල්ලන්ට ඉතිපාල දියුණු කරලා තමයි ඒගොල්ලෝ ලබාගත්තේ උපාධි. ඒ අපිට පුළුවන් ටික. තේරෙනව නේද? ඒ අපිට පුළුවන් ටික ওই ටික. ඒක දැන් මේ ඉතිපාල දියුණු කරා. නැත්නම් ඡන්දය තිබුණ නැත්නම් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනයේ ඡන්දයක් තියෙන්න ඕනේ. ඒකට ඉජිත් සිතක් තියෙන්න ඕනේ. ඒකට වීර්ය කරලා තියෙන්න ඕනේ. ඒකට උපක්‍රම භාවිත කරලා තියෙන්න ওই ටික නැත්නම් අධ්‍යාපනයක් නැහැ. දැන් අතන කියනවා ඒවා මේ ඔක්කොම ලෞකික දේවල්නේ. කාමාවචරයි ලෞකික වගේම කාමාවචරයි. අර කියන්නේ රූපාවචර 이르දිය. බුදුහාමරට වටන හැම වෙලෙම කාමාවචර 이르දිය වලට වැඩිය රූපාවචර 이르දිය. මොකද හේතුව රූපාවචර මානසික தත්ත්වේ නීවරණයි. නීවරණ නැති තැනක ඉන්නකොට බුදුහාමරන් ලේසි සත්‍යතුරා සත්‍ය කියන්නේ. නැත්නම් මේ විපස්සනාවකට එක් කියන්නේ. ඒකයි මේ වර්ණනා කරන්නේ. සම්මත අපි ධර්මය අහනවා. සුදු බව තහනම් මහසලා ශිෂ්ට වෙනවා. නේද? ආ ආ සමාපත්තිය දක්වා යන ස්වාමීන් වහන්සේලා මේ ධ්‍යාන වඩලා ඉස්සරහට ගිහිල්ලා අදහස් වෙච්ච මෙහෙම දැන් ඉතිහාසයේ බැලුවොත් මේ අෂ්ට සමාපatti ලබනවා කියන එක හාමුදුරුවන්ටම වෙන එකක් නෑ ඉවිද්දි නෙමෙයි ඉවිද්දි පාතිහාරි. දැන් ඒ ටික පාතිහාර ගන්නට වැටෙනවා. කියන්නේ හැම අෂ්ට සමාපත්තියකින් කියන ගුණ හැම මනුස්සයෙක් නෑනේ. කොහොම කරලා පාතිහාරයක් තියෙන්නේ. එතකොට දැන් මිනිස්සෙකුට කරණම් පුරුදු වෙන්න පුළුවන්. අපිට බැරි කරණම් ගෙහිය. ඒ ඒක ඒක වෙන්නත් මොනවද ඕනේ? ඊට පාද දියුණු වෙන්න ඕනේ. පුරුද්දක් කොහොමවත් කියන්නේ. ඒකෙන් එතකොට සර්කස් පෙන්නේ කියව මේවා කරේ. ඒක හැබැයි නීවරණයට පච්චරගෙන නෙවෙයි ඒ ඉරිදි මේ පාතිහාරය ටික දක්වන්නේ. ඒකට පාතිහාරය කියන්නේ නැහැ ඒක. තව කෙනෙකුට පුළුවන් නීවරණ යටපත් කරපුවාම තව විශේෂී පාතිහාර වලට යන්නේ. ඒව තමයි අෂ්ට සමබද්ධී. අභිඥා පංච අභිඥා දැන් එවැනි தත්වයකට යන්න නම් එවැනි தත්වයට ගිහිල්ලා තියෙන රහතන් වහන්සේලා ගත්තොත් ඒ රහතන් වහන්සේලා සුවිශේෂී ගුණය තමයි රහත් වෙන්න කලින් හෝ රහත් වෙන මොහොතේ හෝ ওই ගුණය ලබලා තියෙනවා. හුඟක් අය රහත් වෙන්න කලින්. කියන්නේ සමතිය වඩලා වඩලා අභිඥාවක් වඩලා ඊට පස්සේ තමයි විපස්සනා වෙන්නේ. එතකොට නෙමෙයි. එවැනි ක්‍රමයක් නැතුව මේ කියන බුදුහාමුදුරුව පෙන්වන විදිහට ප්‍රතිපත්තාන ඒකායන මාර්ගය වඩලා රහතන් වහන්සේ බිහිගෙන වුණොත් එයාට අර මොකක්වත් නැහැ. එයා රහත්. එච්චර. ඒක අපිට පාඩුයි. එහෙම රහතන් වහන්සේලා හිතුවත් පාඩුයි. මොකද වෙනදලව මොකක් හරි ලබා ගන්න බෑ. අර පාදිහාරයක් පාන කෙනෙක් හිටියොත් යන්න මිනිහාට. දුව විභාගේ පාස් කර හැකි. ඈ මොහොම ටිකක් කරගන්න පුළුවන්. ඒ හරි ප්‍රශ්නේ තියෙන්නේ මේ පාදිහාර පාන රහතන් වහන්සේලා හොයාගන්න බැරි. එහෙම හොයන්න බෑ. රහතන් වහන්සේ කෙනෙකුට පාතිහාර පාන්න පුළුවන් පාන්නේ රහතන් වහන්සේලා විතරක් නෙමෙයි. ඔය ගුණයට එන්නේ හැකියාව තිබුණත් ඊර්ෂ්‍යවරයෙක් වගේ. ඔයගොල්ලන්ගේ විකාරවලට අහු වෙන්නේ ඒගොල්ලෝ. ඔවා නිකම් මායන් වගේ දේවල් කියලා ඒගොල්ලෝ ගන්නවා. මේ විශ්වාසයක් නැහැ. අපි හිතන මානසික මට්ටමට නෙමෙයි. එහෙනම් අපිට තමයි මේ මේ හැම කෙනෙකුටම ලොකු. එහෙමින් මෙන් තමයි අපි ඕන දෙයක් මනින්නේ. හැබැයි ඒකට රඟපාන රහතන් වහන්සේලා ටිකක් ලංකාවේ ඉන්නවා. ඒක ඉතින් ගන්න දැන් නෑ ඔයගොල්ලන්ට ගැලපෙනවා. <laughs> අපිට ගැලපෙනවා ඒ කට්ටිය. මොකද හොඳට හිතුම් බැලුම් හඳුනගන්න තියෙනවා රහතන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට ඒ ටික වෙන්නුවම ඔව් කට්ටියට හරි වටිනවා. ඒ කියන්නේ ඔකට හොඳ දෙයක් මම කෙටි කතාවක් කියන්නම්. මෑතකදී හිටපු රහතන් වහන්සේ කෙනෙක් විදියට ගණන් ගන්න කෙනෙක් ලංකාවේ නෙවෙයි චාහාම්දුර කවුරුත් අහලා තියෙනවා අජන්චා චාහාම්දුර ළඟට ගිහිල්ලා තිනවා ඇමරිකාවේ දැන් ඔය චාහාම්දුරගේ ප්‍රධානම ඇමරිකාවේ විශේෂ පොත්පත් ඔක්කොම ලියපු ගෝණයා ගිහියෙක්නේ දැන් ගිහිලා තින්නේ මේ මහත්මයා වෙන හාමුදුරු කෙනෙක් යටතේ භාවනා කරන්න ඉගෙන ගන්න ඇවිල්ලා මේ බුදුදහම හොඳයි කියලා තායිලන්තෙට. එහෙම ගොඩක් මහන්සි වෙලා ඉඳලා ඒ ඒ ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරුවරයා ඉතින් තාහම්බුරුව නෙමෙයි. වෙන ගුරුවරයෙක්. දැන් ඒ ගුරුවරයා මහලා තියෙනවා හොඳ හාමුදුර මට හොඳ ගුරුවරයෙක් හොයාගන්න පුළුවන් මේ අධ්‍යාත්මික දියුණු කෙනෙක්. ඉතින් අරහාමුදුරුවෝ කියලා තියෙනවා මෙහෙම කෙනෙක් අංගින්න උඹක ඈත දැන් අපිත් අහලා තියෙනවා හොඳයි කියලා. පුළුවන් නම් ගිහින් හම්බ වෙලා මොන හරි ධර්මයේ ප්‍රගුණ කරන්න කියලා. දැන් තාහඳුරෝ හම්බෙන්න ගිහිල්ලා තියෙනවා මහත්තයා. මේ සාය මේ තාහඳුරෝ ඉන්න දිස්ත්‍රික්කයක. මේ ස්ථානේ හොයාගන්න. දැන් ඉතින් මෙයා බලාපොරොත්තු රහතන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ගියේ. යනකොට දැන් තාහඳුරෝ ඒ ප්‍රධාන කුටියේ නේ නැති වෙනාම දැන් කොහෙද කියලා විස්තර අහපුවම අර අලුත් ගොඩනැගිල්ලක් හදනවා කැලේ එතන ඉන්නවා. එතන කිව්වා ඉතින් අජන්තා. දැන් මේ මාත්‍ය දීලා. යනකොට කවුද එක්කෙනේ අර ගහපු කාමේ කපපු කොටයක් උඩ සිගරට් ටිකක් බිබි අර වැඩ කරන මිනිස්සුන්ට බැල බැල ඉන්නවලු කොහොමද? ඒ නෑ නෑ එතන වැඩ කරනවා නෙවෙයි කුටි හදන්නේ මිනිස්සු ටික. බැලන් බැලන් කෑ ගහලා අයියෙන් කෑ ගහලා එක එක අඬ දිදී ඉන්නවලු කවුද. ඉතින් දැන් එතෙන්ට කාගෙන් දහලා මේ තාහාඳුරු කියන කවුද කියලා අර මිනිස්සයා ගිහිල්ලා. අර ඉන්නේ ඊවල කොට ඉන්නේ. තේරුණා නේද? නැහැ ඉතින් අර මොකද කවදාවත් හිතන්නේ මේ රහතන් වහන්සේ සිගරට් ටිකක් බිමි ගෑග් ගහ මිනිස්සෙක් ඉන්නවා. දැන් මෙයාගේ ඕන කියන්නේ වෙන කතා ටිකක් නෙවෙයි. දැන් පස්සේ ඉතින් කරගන්න දෙයක් නැහැ. දැන් යාව හිතුවලු වැඩක් නැහැ කියලා. මේ මේ ආපු ගමන වැඩක් නැහැ. ඉතින් පස්සේ ආය ගමනක් දැන් ඒ වුණත් ආපුවත් දුර ඇවිදින්න. දැන් මේ පාඨමාලාවට සහභාගී වෙන්න ඕනේ කියලා නැවතුණලු කෙටි කාලිනේක. දැන් හැමදාම ඉතින් ඒ අවතාවක් කරනවා පුහුණු වෙනවා අලංකරණ කණුව වැඩ කරනවලු. දැන් හඳුනන දැනගත්තලු දැන් මෙයා මේ අනිත් අය වගේ උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැ. කියන්නේ කොහොම වෙන්නේ නැහැ. භාවනා කරන්නේත් නැහැ. ඔහේ ආවට ගියා කියන්නේ. නෑ ආන්නේ වල දවසක්. මොකද කියලා. මොකද ඔයා කොහොම නවන්නේ නැත්තේ. නෑ එතකොට මම ඇත්තම කියන්නම්. ඔබ වහන්සේ හම්බෙන්න මම ආවේ කොහොම බලාපොරොත්තු ඇතුව. නමුත් එන දවසේ ඔබ වහන්සේ හිටිය අර කැලේ කුටියක් හදාගන්නවා. දැන් මම හුඟක් හිතාගෙන ආවේ මේ වගේ දැන් මේ ගුරු ප්‍රධාන ගුරුවරයෙක් අධ්‍යාත්මික ගුරුවරයෙක් මෙන්න මේ වගේ ඇති කියලා. නමුත් ඔබ වහන්සේ මම දැක්කේ කොහොමද මේ සිගරට් ටික බිවි මිනිස්සුන්ට බැනවන වැඩ කරනවා. දැන් එතකොට එළින්ද ගැටලුවක් මට කියලා. එදා ඉඳලා මම මානසිකව මට මේ හරියන ගුරුවරයෙක් නෙවෙයි කියලා හිතනවා කිව්වා. ඒකින්ද මට මේක හරියට පුහුණු කරන්න බෑ කිව්වා. දැන් පස්සේ තාහාමුදුර කිව්වා හොඳයි හොඳයි ඒක හරි කිව්වා. ඒ එහෙම වෙනවා කිව්වා. හැබැයි ඇත්ත තමයි ඉතින් මම නම් එහෙම ඉන්න කෙනෙක් තමයි ඒ වුණාට මට මේ උදව්ව ඔයාට කර හැකියිද? දැන් ඔයා හිතාගෙන ඉන්නවනේ යම් කිසි විදිහක ඔය වගේ මේ මේ ප්‍රබුද්ධ වූ ගුරුවරයෙක්. ඒ ගුරුවරයා බවට ඔයාටපත් වෙන්න මට උදව් කර හැකියිද? එහෙම නේද? දැන් ඔයා හිතාගෙන ඉන්නවනේ එහෙම ගුරුවරයෙක් ඉන්න හොඳ ගුරුවරයෙක්. අන්න එයා බවට ඔයාටපත් වෙන්න මට උගන්වන්නේ. මට නම්පත් වෙන්න බෑ කියලා. දැන් ඉතින් මම මොනවා කරන්නද අර කොමිටි ඉවර කරලා ආයෙ වැඳලා ඊට පස්සේ පටන් ගත්තලු මේ මේ මේ එහෙම කෙනෙක් නෙවෙයි මේ සිගරට් ටිකක් බිව්වා කියලා ඒ රටේ ඉතින් මේ බුලත් පිට කනවා වගේ වැඩක් නෙවෙයි මේ ඕක කියලා වෙන අර කෑ ගැහුවා කියලා කොටේ උඩ හිටියා කියලා මේක ප්‍රශ්නයක් නෙවෙයිනේ අර මනුස්සයාට ඇස් පෑදෙන්න පටන් අරගෙන තියෙන්නේ එහෙම ඊට පස්සේ ආයෙත් ලොකු සටහනක් ලියලා තියෙනවා මෙන්න මෙහෙමයි තාහාඳුනෝ කියලා ඒ කියන්නේ මට අපිට කියන්නේ මෙහෙම. අපි හිතුවේ මෙහෙම. ඒකෙන්ද රහතන් වහන්සේලා හොයන්න යන්න එපා. ලොකු අමාරුවක වැඩි. කියන්නේ රහතන් වහන්සේ රහතන් වහන්සේ තිනා වෙනවා පිස්සක් තිනා වෙනවා. ඉතින් කොහොමද හොයන්නේ ඔයගොල්ලෝ? අපිට හොයන්න මොකද තියෙන දස් උපන් සාතිකේ බෞද්ධකම. ඔකෙන් හොයන්න බෑ මේගොල්ලෝ. තේන ඔය හතිගේ මොකවා හොයන්න පුළුවන් ධර්මීය අධ්‍යාත්මික දේවල් හොයන්න පුළුවන් සාතිකක් නෙවෙයි. ඒකින්ද ඔය ඔය මෙන් මේ හොයන්න බෑ මේක. නමුත් ඉතින් ධර්මීය වඩාගෙන යනකොට බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ ඔයගොල්ලන්ට යන්න පුළුවන්. අරවා හෙව්වොත් සදාකාලික සංසාරය විද්දේ. හොයන්න බෑ. අනික දැන් රහත් වෙලා මම කියලා පස්සෙන් ගියෝ කවුරු හරි එතන තියෙන්නේ නේ. සම්පූර්ණ ධර්මයේ විරුද්ධ දෙයක්. ඒකෙනුත් වෙන්නේ. නෑ නෑ එහෙම එකක් නෑ. සක්මන කියන්නේ සතිපට්ඨාන භාවනාවේ තනියෙන් කරන්න පුළුවන් ස්වාධීන භාවනාවක්. දැන් අපි කරන්නේ ස්වාධීන භාවනාව විතරක් නෙවෙයි. අපේ සක්මන ඒ සඳහාම නෙවෙයිනේ අපේ සක්මන ගොඩාක් දැන් ඒකට බැඳලා නෙවෙයිනේ කරන්නේ. සාමාන්‍ය සක්මන් මළුවකත් නෙවෙයිනේ. ඒකින්ද මේක අපි ප්‍රයෝජන ගන්නෙ හරියට අර දැන් අපි හිතමු දැන් අපි ආනාපාන සති භාවනාව ගත්තත් ඒකත් සතිපට්ඨානයේ තනි භාවනාව. ඒක විතරක් කරත් ඇති. සක්මන විතරක් කරත් ඇති. තේරුණා නේද? නමුත් දැන් අපේ මේ ජීවන රටාව තුළ වැඩි වාසි සඳහා මේ දෙක එකතු කරගෙන තියෙනවා. ඒක සක්මණෙන් ටිකක් අපිට වාසි ගන්නකදී වැඩි වාසි ගන්න යන්නේ අර ආනාපානේ ඉඳගෙන කරන භාවනාව. එතකොට සක්මන අපි හරියට දැන් ආලෝකයේ තියෙන්නේ ඔරු කඳන් දෙක එකතු කරපුවම හදන්නේ මොකද්ද? ඔරු කඳන් දෙකක්. එතකොට අඟුලක්. අඟුලක් විදිහටත් එදියේ. ඒ කියන්නේ සක්මනත් මේකේ පූර්ණ කොටසක් කරනවා. ඒ වගේම ආනාපාන සතිය පූර්ණ කාර්යම කරනවා. නමුත් දැන් ඔයගොල්ලන්ට දීපු උපදේශ මත තියෙන්නේ වරු කඳයි කොල්ලෑවයි වගේ. දැන් මොකක්ද සක්මන කොල්ලෑව වගේ භාවිත කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ටම කියවනේ සක්මනේදී අර දැනෙන කයි දැනෙන්න පුළුවන් හුස්ම වුණත් දැනෙන්න පුළුවන් සක්මන් කරනකොට ආස්වාද ඒක අතහරින්න කිව්වා තේරුණානේ ඒ කියන්නේ කොල්ලෑව වගේ තමයි ඒක එච්චර දුරට අපි ගන්නෑ තමයි ලොකු රාජකාරී ටිකක් පහසු කාර්යයක් කරලා දෙනවා එහෙම හිතන්න මේකේ ක්‍රමයක් නෑ අනිවාර්ය නෑ මේක මොකවත් අනිවාර්ය මෙහෙම විය යුතුයි කියලා තියෙන්නේ ධර්මයේ නෙමෙයි ඒවා තියෙන්නේ කට්ටඩියක් දැන් ගිල්ලට අහු වෙනවම වුණා නම් දැන් ඔයාගේ ප්‍රශ්න තියෙන්නේ. දැන් ඩඩමල් මොකද්ද? මේ දියගොඩ මාස් කැවුනොත් හානි. එහෙම ඒවා නැහැ මේ බුදුහාමුදුරනේ ධර්මයේ කොහේවා. අහවල් විදිය කියලා නෑ. දැන් ඒ විදිය Tamanට ආවේනිකව අහු වෙන්න ඕන කවදා. තේරෙනවද? අරවා නිකන් වෙන්නේ ඒවා. ඒවා කවුරු හරි හදපුවා බුදුහාමුදුරෝ දේශනා කරපුවා නෙමෙයි. කියන්නේ එහෙම රූල් කියන එකක් නෑ. මේක නිකම්ම නිකන් කරන දෙයක්. ඔයගොල්ලන් තේරෙයි ටිකක් අල්ලනකොට පුරුදු වෙනකොට තමන්ට ආවේනිකව මේක තමාගේ දෙයක් බවට ගොඩ ගැහෙනවා. අන්න එදා ඉඳලා එතකොට මේ භාවනාවක් බලෙන් කරන්නේ නැහැ. නිරායාසයෙන් සිදු වෙනවා. දැන් එතකන් අපිට ආයාසයෙන් පුරුදු වෙනවා. එතකොට නිරායාසයෙන් කරන දවසක් දක්වා ගියාම ඒගොල්ලන්ට සරලයි. මේක 아무තු දෙයක් නෙමෙයි. දුකේ අනිත්‍යයි මරණය නිමිත්තයි යන විදිහේ භවනා කිරීම සමානත්ව කළ හැකියි. නෑ ඔව් දැන් ඒ ඒ තියෙන සාරාංශය පාඩන්න ඕන දැන් මරණානුස්සතිය කියන එකට කියන්නේ මරණය කියන එක මොකක්ද කියලා අපි දැනගන්න ඕන. අපිට දන්නේ නැති හින්දානේ මේක වඩන්න ඕනේ. අනිවාර්යෙන් දැනගන්න ඕනේ කවුද මරණානුස්සතිය වැඩි යුත්තේ. ඉතින් ඒක දැනගන්න වෙනවා. මරණහනස්සතිය වැඩිීමේ යහපත් ප්‍රතිඵල වැඩියෙන් ලැබෙන්නේ කාටද? එතකොට ඔයගොල්ලන්ට හිතෙන්නේ මේක වඩන්නේ මම කිව්වොත් එන්නේ. ඒක අපරාධයක් වෙන්නේ දැන් මෙච්චර කල් වඩපු මම හැවැත්තුවොත් දැන් මරණානුස්සතිය ඇයි වඩන්න ඕනේ? කවුද වඩන්න ඕනේ? කියන එක ධර්මානුකූලව හේවුවොත් නොමරී ජීවත් වෙන්න එක කියන්නේ මම මැරෙන්නේ නැහැ කියන සිතුවිල්ලෙන් සංකල්පනාවෙන් වැඩියෙන් ඉන්න කෙනයි වඩන්න ඕනේ. තේරුණානේ? ඒ ඔයගොල්ලන්ට එහෙම ගුණයක් එහෙම සංකල්ප තියෙනවද මම දන්නේ නැහැ. එහෙම එච්චර නැහැ නේද? එහෙම මැරෙන්නේ නැහැ කියලා අදහසක් මේ අවුරුදු දෙකකට විතර සැරයක් වගේ අවුරුද්දකට සැරයක්වත් හිතෙනවා මේ කවුරු හරි මරුණාට පස්සේවත් අප මාත් මැරෙනවා කියලා නේද? නෑ ඔහොමත් තියෙන්න බෑ අර. නෑ අන්න එහෙම ගෙනාගෙන තමයි යාට තමයි මේ මරණානුස්සතිය වඩලා අපිත් මැරෙන මිනිස්සු කියලා ඉස්සෙල්ලා මනස හදාගන්න ඕනේ. මොකටද මේ මැරෙන්නේ නැත්නම් අපි අනිත් ගුණධර්ම දුවන්න බෑනේ. එතකොට අන්නේ ගුණය වෙන්න ඕනේ. එතකොට ඔන්න ඒක කිව්වෙ මං මරණානුස්සතිය කාටද වැඩි යුත්තේ? මොකක් අපි ඔක්කොම වඩන්න ඕනද නැද්ද කියලා එතකොට තීරණයක් ගන්න වෙනවා. ඊට පස්සේ මරණානුස්සතියේ තියෙන්න ඕනේ මොනවද? අනුස්ස කියන්නේ මේ. ඒක මරණය පිළිබඳව මොනවා හරි බුදුහාමුදුරන්ගේ ධර්මානුකූල සංකල්පයක් තමයි මේ වඩන්නේ. බුදුගුණ වඩනවා වගේ මරණය සම්බන්ධව තියෙන බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට එහෙම ගත්තම දැන් සරලම ධර්මය මොකක්ද? ඕනම මොහොතක අපි මැරෙන්න පුළුවන් බැරිද? ආ බෙල්ල කැපිලා මැරෙන්න පුළුවන්. වතුර පෙවිලා මැරෙන්න පුළුවන්. වසවිස කැවිලා මැරෙන්න පුළුවන්. අන්න එහෙම අපිට තියෙන අවදානන් ටික. ඔන්නේ අවදානන් ටික ගැන අපි දැනුවත් වෙන්න. දැනුවත් වෙලා ජීවිතය කියන එක අවිනේ. නිකන් පවතින එකක් නෙමෙයි දිව කාලය. ඒතකොට ජීවිතං අනියතං කියන පාලි වචනේ ඕකනේ. දැන් ඕක වටලා වැඩක් නැහැ දෙවියෙක්. දෙවියෙකුට මේක වැදුවා කියලා කිසි මෙහෙමයක් කියන්නේ. ජීවිතං අනියතං මරණානියතං කියලා වැදුවට දැන් අපි නම් ඕක බෙල්ල මිනිකුවම් මැරෙනවා. දෙවියෙක්ගේ බෙල්ල මිනිකලා මරලා දාපු දෙයක් දැක්කද? කාගේ අපි නම් බෙල්ල මිනිකුවම් මැරෙනවා. වතුර පෙවිලක් මැරෙනවා. වාහනේ හැපිලක් මැරෙනවා. දැන් ඔහොම දෙවියෙක් මැරෙනවා ඊළහල නැහැ නේද? එහෙම ඉතින් එයාට මේක ගැළපෙන්නේ. තේරුණානේ? එහෙම වෙන්නේ නැහැ. අපිට වෙන්නේ අපේ අර ජීවිතේ සම්බන්ධව යම්සි විදිහක කවුරු හරි ඉන්නවා නම් මං නම් මැරෙන්නේ නැහැ කියලා වැඩ කරනවා නම් අනුන්ට හානි වෙන. Tamanටත් හානි වෙන. අන්න එයා මේ මානසික තත්ත්වයෙන් අහක් කරගන්න ඕනේ මුලින්ම එයා වඩන්න ඕනේ මරණානුස්සතිය. එයා කොයි හරි කොයි වෙලේ ධර්මානුකූලව මෙනෙහි කරන්න ඕනේ. මේ ජීවිතයේ සනිපව විනාශ වෙන්න පුළුවන්. මරණය කියන එතකොට උරුම වෙනවා. එතකොට මරණය උරුම වෙනවා නම් මේ විදිහට ඉස්සරහට යන්න ඕනේ. එතකොට එවැනි කෙනෙක් ඊගාවට සිත තැම්පත් කරාට පස්සේ එක්තැන් වෙනකොට මේ සතිපට්ඨානයක් වඩන්න ඕනේ විපස්සනාකට යන්න. ඕක තමයි ධර්ම. එතකොට මරණානුස්සති දිගටම වඩන්න ඕනා නෑ. ඒක කරන්න එපා. ඊට වැඩිය හොඳයි ඒක කරලා නිකම්ම සතිපට්ඨානෙ වඩන්න පුරුදු වෙන්න. एक दीवासु හිත හඳුනාගෙන දැන් වැටුවොත් එන ඒකත් මගේ මේ අනුපාඩුවක් කියලා මගේ හඳුනාගෙන වැටුවොත් එන ලැබෙන ලාභයත් ඔබ වහන්සේලාගේ මතක් කරලා අත්තම කලේලා මතුමා ගැන ඒකත් පොඩ්ඩක් මතක් කරලා හොඳයි නෑ දැන් හිතන්න මෙහෙමයි තියෙන්නේ දැන් රාගය, දේශය, ඊර්ෂ්‍යාව මේවා කොහොමද අකුසල චෛතසික ස්වરૂප මානසික ස්වરૂපය මායя කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ කෙලෙස් මායය. මේ මායය ඇත්තටම කෙලෙස් කියන එකයි. අපේ මනසේ මායය හටගන්න. මායය ජීවත් වෙන්නේ මනසේ. එතකොට දැන් නමුත් මේ හොඳ සංසාරයක් ගන්නකොට මායය තමයි. හොඳ සංසාරයක් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් හොඳ සංසාරයක් හදාගන්න ඕන නම් ඒ හොඳ සංසාරයට මායя ඔය කියන ඒවයි දේශීය මායя මේ මාර්ගය වැහුණා හොඳ සංසාරේ නැති වෙනවා. අද වැහෙන්නේ. අද වැහුණාට අනාගතයේ හොඳ සංසාරයක් නැති වෙනවා. දැන් මේ මොහොතේ නැති වෙනවනේ. මේ මොහොතේ හොඳ සංසාර හිතන්න බැරි සංසාරයක් ලැබිලා තමයි වැහෙන්නේ. ඒක වර්තමානයේ වැහෙන්නේ ආනිය තියෙන කවදද? අනාගතේ. ඒකනේ දැන් මේ මාර්ගය ගැහැටි. දැන් ඔතන බලන්න ධම්මානුපස්සනාවේ මේක කරන්න යන භාවනාවක් නෙවෙයි. තේරුණා නේද? කරන්නේ මේ ධම්මානුපස්සනාව ගැන මම කිව්වම ඔයගොල්ලන්ට ඉතින් ඒක කරන එක හොඳයි කියලා. ඒක කරන්න එපා වෙයි. ගන්න එක කරන්න ඕනේ. ගන්න එක කරත් ඒකම වෙනවා. වෙනවා කරන්න ඕනේ. ධම්මානුපස්සනාවේ පළවෙනි පබ්බේ මොකද්ද? අපි උදේ මතක් කරා. ඔව්. නීවරණ පබ්බේ. මේ නීවරණ පබ්බේ ඔය භාවනාව විස්තර වෙලා තියෙන්නේ කොහොමද? අධ්‍යත්තං වා කාමච්ඡන්දං අධ්‍යත්තං කාමච්ඡන්දංච පජාන. ඒක කියන්නේ මොකක්ද? අධ්‍යත්ත කියන්නේ දැන් මේ මොහොතේ මගේ කාමච්ඡන්දය තියනවා කියලා එයා මනසින් සතියෙන් දැනගත්තොත් ඒක භාවනාවක්. ඒක හරියට කොච්චර සමානද කිව්වොත් මේ මොහොතේ ආස්වාසේ ස්පර්ශ වෙනවා කියලා සතියෙන් දකින්න එකයි. මේ මොහොතේ මගේ මනසේ කාමච්ඡන්දය ඇති වෙලා කියලා සතියෙන් දකින්න එකයි. බුදුහාමුදුරන්ට නිවන් මාර්ගයමයි. තේරුණා නේද? ඒ කියන්නේ නීවරණ කියන ඒවා ධම්ම. ඒක අපි අපි අයිති කරගෙන මේ කර්ම වෙලා තියෙන්නේ. එතකොට ඒ ටික මනසේ ක්‍රියාත්මක වෙනවා දකින්න එක ධම්මාපස්ස. එතකොට ඔයගොල්ලන්ට සිදුවෙන්නේ මේ කායන පස්සනාවේ මේ හුස්ම ගැන අවධානයෙන් ඉඳලා ඉස්සරහට භාවනා කරනකොට නැත්නම් මේ කායන අවධානයෙන් ඉන්නකොට ඔය ඔය ටිකම තමයි. ඔය ටික දැනෙන්න පටන් ගත්තාම ඔයගොල්ලෝ නම් හිතන්නේ අපි පිරිහෙනවා කියලා. දැන් දැනටම බෙලක් ආයේ මේ පිරිහීමේ ලක්ෂණ ඇවිදින්නේ. තේරුණා නේද? දැන් මේ භාවනාවේ අපි හොයන්නේ නැහැ. දැන් අපි හොයනවා කය ගැනනේ. අවධානය දෙන්නේ කොහෙද? කය ගැන. නමුත් දැන් මෙන්න මේව බලන්න ඔයගොල්ලන්ට දැනටම අත්දකින්න නැද්ද කියලා. දැන් ගෙදර ඉන්නවා. වෙනදා හරි සතුටින් දැන් මේ භාවනා පටන් ගත්ත කාලේ පූජා තියෙන කාලේ දාන දෙන කාලේ හරි සතුටින්. දැන් එහෙම ගන්නෑ. එයාට දැනෙනවා මට හරියට තරහ යනවා. Taman හිතෙන ඉස්සරහට තරහ යන ගතියක් තියෙනවා. මොකද්ද මේ තරහ ඉස්සර තරහ ගිහිල්ලා නැහැ දැන් තරහ යනවා කියලා දැනෙනවා. ඒ කියන්නේ තරහව කියන්නේ මොකද්ද? ද්වේෂය. ද්වේෂයනේ. මේක නීවරණයනේ. දැන් නීවරණයට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉස්සර තරහ ගියේ එකක් නෙවෙයි මේ. ඉස්සරත් ඔයිට වැඩි තරහ ගියා. තරහව පෙන්නන්න කෙනෙක්. ඔව් දැන් කාමච්ඡන්දේම වෙන්නත් පුළුවන් නේද? කාමේ වුණත් එහෙම තමයි. ඉස්සරට වැඩිය දැන් මේ එකේ රත්තරන් බඩුවලට ආසයි කියලා දැන් ඔයගොල්ලන්ට ඕන්න එහෙම පන්න ආපුවම මේක විසඳුන්නේ නැහැ. තේරුණා නේද? හර ලියාගන්න එක හොඳයි. නේද? දැන් නම් කියනවා දැන් කට්ටිය කියන්නේ ඉඳා අනේ හොඳ නෑ මේ සීල් සමාදන් පන්සලට යන්න ඕනේ මේ තාම එන්නුම් ඇඳගෙන. ඒ අහවලක් යන්නේ එහෙමයි අර උපාසකම්ම අවුරුදු 20ක් මේ අඳුමෙන්දා. දැන් ඒගොල්ලෝ කියනවනේ මේ උපාසක වර්ණාව හැල්ල කියනවනේ වන්දලීදී. මම උපාසිකාවක් වුණේ කවදද? අහවල් දවසේ එදා ඉඳලා මම මෙහෙමයි අඳින්නේ පළමින්. ඉතින් රඟපාන අනික් කට්ටියට. අපිත් එහෙම වෙන්න ඕනේ. තේරුණානේ? මොකද මේ ඉක්මනින් නිවන් දකින්න බෑ මොනවා හරි කරලා ඇඳලා එහෙම ඇඳුම් ඇඳලා නිවන් දකින්නවා කියන එක බුදුහාමරගේ ධර්මයේ නෑ. ඒක අපේ ධර්මයේ තියෙනවා. තේරුණානේ? ඒකට ඉතින් සැරසිනවා කට්ටිය. කොහොම ගිහිල්ලා ඉතින් ඉන්නවා ඉතින් රඟපපා ඉන්නවා. පතරම් දාන්නෙත් නෑ. එහෙම ඉන්නවා. දැන් භාවනාත් කරන්න යනවා කියලා කොහෙන් හරි ඇහිලා ඊහාට පස්සේ යන රඟපාපේම අමතක යනවා මේ භාවනාව. හොඳට මතක තියාගන්න. රඟපානවා කියන්නේ සීලේදී කරන වැඩක්. මේ රඟපෑම දෙන්නේ සීලේ එක විතරයි. සීලේ පුරවන්න රකින්න රකින්න එක තමයි මේ රඟපෑම. සීල ශික්ෂාවදී කියන රඟපෑම. සමාධි ශික්ෂාව දිනු වෙනවා. අර රඟපෑමේ බලය අහක් වෙනවා ටික ටික. අහක් වෙලා දැන් අර රත්තරන් බඩු වලට භාවනා කරනකොට ආසයිනවා අය. ඔව් දැන් ඒ මොකද වෙන්නේ? අර ඇඳුම් විස්තෝ කියන්නේ දැන් මෙච්චර කාල අඳින්න තුහිදීවට ඔන්න ආය අඳින්න ආසයි. තේරුණා නේද? මේ පාඩගම හද වෙන ලොකු ප්‍රශ්නයක් මම මේ කියන්නේ. මේකෙන් වැටෙන්න එපා කියන්නේ. දැන් අර රඟපාන නවත්තපු ටිකක් තිබුණා දැන් නැවැත්වේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ ඒවට. මං කියන රඟපාන නැවැත්වේ ටික තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනික ඔය වෙන්නේ නැහැ. ඒ ටිකේදී වෙන්නේ අර ටිකට දැන් ආයෙ කැමති වෙනවා. කැමති වෙනකොට මොකද හිතේ? දැන් මං විරිහිලා නේ. ඉස්සර මං හොඳයි. හොඳ ගුණ ධර්ම තිබිච්ච මං දැන් නැහැදිලා. නැහැදිච්චිලා නැහැදිලා. තේරුණාද? ඔහොම හිතෙනවා. දැන් ඇත්ත මොකක්ද මේ? ඉස්සරයි නැහැදිච්චිකම වෙන්නේ. රඟපාපු එක. තේරුණා නේද? දැන් තියෙන්නේ ඇත්ත අර සතිය දිනු වෙච්ච හින්දා ඉන්දිය ධර්ම ටිකක් වැඩුණා මේ මේවෙන් ඇත්ත කියා දෙන ඒ මොහොතේ. දැන් මෙන්න මේ ගුණේ තියෙනවා. දැන් මේ ගුණේ තියෙනවා. ඒ එයාට සතියේ තියෙන්නේ මේවා නරක හොඳ එකක් නෙමෙයි. දැන් මේක තියෙනවා. තියෙන එක තමයි කියන්නේ. තේරුණා නේද? දැන් අන්න එහෙම වුණාම දැන් සාමාන්‍ය කෙනෙකුට මානසිකව තමන් මේ නිකම්ම නිකන් කාගෙන්වත් උපදේශ ගන්න නැතුව නිකම්ම හිතුවොත් හිතන්නේ අනේ මං ඉස්සරට වැඩිය දැන් පිරීගෙන යනවා. ඉස්සර මේට වැඩිය හොඳයි මං කියන්නේ. තේරුණානේ? එහෙම එකක් නෙමෙයි වෙන්නේ. Taman ළඟ ඔය කියන ඒවා ධම්ම විදිහට හැම එකක්ම කියනවා. මේ නිවර්ණ යටතේ තියෙන ඒවාත් කියනවා. ඕන නම් මේක රැකලා නවත්තන්න පුළුවන් ඒක සීලයයි. දැන් කරන්නේ ඒ සීලයට එන්න කලින් සතිය පෙන්නනවා අර ගුණය. කියන්නේ දේශේ නම් තරහව නම් තරහව පෙන්නනවා. ලෝභය නම් කාමච්ඡන්දය නම් ඒක පෙන්වනවා. තේරුණා නේද? ඒ පෙන්වනකොට ඔයගොල්ලෝ සතුටු වෙන්න. මං ඉස්සරහට වැඩි දියුණුවයි කියන. සතුටු වෙන්නේ ධර්ම අනුකූලව. තේරුණා නේද? දැන් මගේ සතිය ඉස්සරහට වැඩි හොඳින් ඉඳයි මේවා පේන්නේ දැනෙන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අනගාට වුණොත් විතරක් ඒකෙන් අපරාධ හානියක් වෙනවා. දැන් එතෙන්දි මේ සතිය පෙන්වන්නේ ඒකේ කඩාගෙන ඉස්සරහට යන්න නැති වෙන්න නවත්තන්න. ඒකින්ද දැන් මේ ලෝභය, දේශය, මෝහය කියන ඒවා මේ වෙලාවේ මම හඳුනා ගන්නවා නම් හිතට ආපේක ඒක ධර්මානුපස්සනාව. ඒකත් සතිපට්ඨානයමයි. නමුත් ඒකට යන්න එපා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ යන්නේ කය ගැනනේ. යන්න. හැබැයි හිතට ඕවා ඒවි. නික එන්නේ නිකන් ඉන්නකොට. දැන් නිකන් ගෙදර ඉන්නකොට දැන් තරහා ගියා කියලා දැනේ. ඉස්සර තරහා යනවා. ඒක මානව හිමිකමක්. දැන් මානවින් ගමන් නෙවෙයි කියලා තේරෙනවා. මේක කොහෙන්ද මම බදාගත්තේ වැටක් කියලා. තේරුණානේ? ඔන්න ඕකයි මේ. මේ මානව හිමිකම් කියන්නේ ඔය නීවරණ පහ තමයි. මෙන්න මානව හිමිකම අන්නේ. දැන් ඔය නීවරණ පහ නැත්නම් මිනිස්සේ නෙවෙයි. ඉතින් මානව හිමිකම් තියෙන මිනිස්යාන්ට නේද? ඔය පහෙන් තමයි ඔය සියලු මානව හිමිකම් හැදිලා තියෙන්නේ. අපිට හිතේ මේ පහ අපිට අයිති කියලා. මේ පහ ධම්ම. මේ වෙන ගෝහියා කියන ගුණවල අපේ කරගෙන මේ අපි දුක් විඳිනවා. එතකොට බුදුහාමුදුරු පෙන්වන ධර්මමාර්ගය කියන්නේ ඒක ඒ විදිහට ඇති වෙච්චාවේ ඇති වුණොත් ඇති වුණා කියලා දැනගන්න ඕනේ. නැති වෙලා නැති බව දැනගන්න ඕනේ. ඒක සත්‍යයට යන මාර්ගය. ඕක තමයි සිද්ධියකින් මේ කරුණෝලින් ඔයගොල්ලෝ පොඩ්ඩක් හදා ගන්න අර එන මේ තමන් භාවනා කරනකොට එන මානසික ප්‍රශ්න මේවත් ඒ සම්බන්ධ වේවි. එහෙම වුණා කියලා මේක දිනුවකින් එන්නේ කියලා දැනගන්න. ඒකයි ඉතින් අර මහත්ය කියපේකට කියන්නේ ඒ ගැන හිතන එකක් භවනාව. ඒක ධම්මානුපස්සන. ධම්මයක්. නමුත් දැන් අපි යන ක්‍රමයට ඒක ඉච්චර ගන්න එපා. මොකද අපි යන්නේ කායන සයේ ඉල්ලිලා යන ගමන. මේක ලේසි යන්න. අරවා ටිකක් එහාට යනකොට ඉබේ ආවට කමක් නැහැ. බලෙන් ගන්න යන්නේ. ගාන්තරව දැන් අක්මල කියන එක අපි භාවිතා කරනවා ඉදරුදේ කරද්දී තව ඒක දිනු කරගන්න මේ අනිත් ඉදරු කටයුතු සහ ආහාර කටයුතු කරද්දී ඒ මේ සිහියක් යන්නේ සිහියක් පවත්වමින් ඒක භාවනාමය වශයෙන් මේ අපි කරන සතියට උපකාරක වන ඒක කරගන්න පුළුවන්ද ඔව් දැන් ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට දැන් මදි කරන භාවනා කාලේනේ දැන් රක්මනට අහු වෙන්නේ ඇවිදින්න එපා. දැන් ඉඳගෙන භාවනා කරන්න අහු වෙන්න ඕන නිදහසේ ඉන්නේ බෑ. දැන් දැන් වැඩ කරමිනුත් භාවනාව කරන්න කියන එකනේ අහන්නේ නේ. දැන් විතර දොරේ වැඩ කරන ගමනොත් භාවනා කරන්නේ කොහොමද? රැකියාව කරන ගමනොත් භාවනා කරන්නේ කොහොමද? හැබැයි අතිපට්ඨානේ එහෙම කියා තැන් කියනවා. එනවා නේද? දැන් ඉරියාපත පබ්බේ කියන එක එහෙම භාවනා ක්‍රමයක්. එතකොට ඔයගොල්ලන්ට ඕන ඕන වැඩක් කරමින් ඒ ක්‍රමයේදී සතිපට්ඨානෙ දියුණු කර හැකියි. හැබැයි ප්‍රශ්න වෙන්නේ මෙන්න මේකයි. ලෝකයේ මේ ඉරියාපත පබ්බේ කියන එක සියුම්ම භාවනා ක්‍රමය. කායනුපස්සනාවේ තියෙන. මේක අල්ලන්න හොඳ සුදුස්සා නම් මෙන්න මේ අයයි. කවුද කාලයක් රූපාවචර අරූපාවචර ධානා මට්ටමේ මානසික தත්ත්වය පුරුදු කරපු කෙනාට මේක හරියට හරි. තේරුණා නේද? ඒක නිසාවෙන් අපිට ඔය නూరు කපන කොට සිහිය පවත්තන්න අතු ගන්න කොට සිහිය පවත්තන්න පෑනේ ලියන කොට ඒ අකුරද ලියන්නේ බී අකුරද ඒ සිහිය කියන එකක් තේරෙන්නේ කියලා නම් හිතන්න එපා. තේරුණා නේද? මෙතන මේ සිහිය සිහිය කියන එක සම්මා සතිය විය යුතුයි. සතිපට්ඨානයට එන්න ඕන සිහියනේ. දැන් සිහිය නැතුව ඒගොල්ලන්ට මේ ඉඳගෙන ඉන්නත් බෑනේ. සිහිය නැතුව පාර යවිදින්නෙත් නෑනේ. සිහිය නැතුව වෙන දෙයක් කරන්නෙත් නෑනේ. සිහිය නැතුව ඔයගොල්ලෝ මා හිතන්නේ රාජකාරී මට්ටමේ වැඩක් කරන්න බෑ, උයන්න බෑ, පියන්න බෑ, අතු ගන්න බෑනේ සිහිය නැතුව. නමුත් ඔය සම්මා සතිය නෙවෙයි මේක. තේරුණානේ? ඔයගොල්ලන්ගේ දැනුම ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රමාණය අනුව ඔය සිහිය සම්මා සතිය දක්වා දියුණු කරන්න ඕන වැඩ කරනකොට අපි දැන් මම කියනවා යම්කිසි ක්‍රමයක් කිව්වා කියන්නකො. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න කරන ගම. දැන් ඔයගොල්ලන්ට ඉන්න පුළුවන්. නමුත් සිදු වෙන්නේ ඒක සාර්ථක වීමක් නෙවෙයි. එක එක්කෙනා මෙතන 100ක් ඉන්නවා නම් සම්මා සති 100ක් හදා ගන්නවා වෙන වෙනම. තේරුණා නේද? ඒ සම්මා සති 100 කවදාවත් බුදුහාමුදුරුවෝගෙන සම්මා සතියට ලං වෙන්නවත් ආසන්න වෙන්නවත් නෑ. එකින් මේ වැඩේ කරන්න එපා කියන එකයි මගේ උපදෙස්. තේරුණා නේද? උගාට නෑ භාවනා මධ්‍යස්ථානවලදීම නම් කියනවා. ඒක කියන්නේ මොකද? එහෙ ඉන්නකොට. එහෙ ඉන්නකොට කරාට ගමන. එතන නෑ මේ රාජකාරි වළංගු හොදන්නත් නෑ. වෙන වැඩක් නෑ. එතන තියෙන බොහෝ සුළු වැඩ ටික. ඔයගොල්ලන්ගේ ඇඳුම් අඳින එක. ඔයගොල්ලන්ගේ නම මූණ හොදන එක. ඔය වගේ සුළු කාර්යයන් ටික. ඒ කාර්යයේදී ඔය කියන කියන ඒවා කරාට කමක් නැහැ. ගෙදිද්දි කරලා මාරුවට එන්න එපා කියලායි මම කියන්නේ. එහෙම කිව්වා කරා කියලා ලොකු වාසියක් නැහැ. ඊට වැඩිය ප්‍රබල වාසි ඇවිදින හදියක් ගන්න සතියින් ඉන්න. තේරුණා නේද? වාඩි වෙලා ඉන්න වෙලාවේ විතරක් මේ භාවනා කරන්න. නිදහසේ ඉන්න වෙලාව. ওই දෙක විතරක් කරන්න. අර මැද එකක් ගත්තොත් මේ භාවනා ක්‍රම තුනක් සතිපට්ඨාන සූත්‍රයේ ඔයගොල්ලෝ එකට යනවා. මේ තුනක් දරා ගන්න බෑ. මේ මේ පරිසරය තුල ඔයගොල්ලෝ ජීවත් වෙන පරිසරය තුල සාර්ථක නැහැ ওই ඉරියාපත ඔක්කොම ටික. අසාර්ථකයි. එහින්න ඒක ගන්න එපා පැටලී. ගන්න නැතුව ඉන්න එක හොඳයි. නෑ ඒක ළමයි ඒවා ගත්තම වෙන දේවල් මේ සම්පජාන මේ තියෙන්නේ ඒ ටිකමයි ඉරියාපතමනේ තියෙන්නේ ඒක වැඩි. ඒක ඒවා ගත්තොත් දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ගතකරන ගෘහස්ත ජීවිතයයි ප්‍රශ්නේ. ඒ ජීවිතය තුල කරන්න ලේසි දෙයක් මේ කියාදේ. තේරුණා නේද? නිකන් ලේසි දෙයක් නෙමෙයි මේ ලෝකේ ලක්ෂ ගණන් ප්‍රයෝජන ගත්ත දෙයක්. දැනට ප්‍රතිඵල මේ වර්තමානයේ දීපු දෙකක්. නැතුව අරවැයෙන් ඒ වගේ තැනකදී ප්‍රතිඵල ගන්නවා කියන එක නිකන් අපිම හදාගෙන බොරුවක් ඒ විදිහට අනුන්ට කියලා දෙනවා. එහෙම වුණා. දඩ. තමුණු බොරුව කරනවා අනුන්ට බොරු ගන්නවා. මේක එහෙම නෙමෙයි. ඔයගොල්ලන්ට මේ කියන විදිහට ටිකක් කල් භාවනා කරොත් ඔයගොල්ලන්ටම තේරෙවි මේකේ මේ යම් කිසි විදිහක සම්මා සතිය කියන ගුණය මේ වගේ කියලා Tamanට ආවේනික දැනුමක් තියෙනවා. තේරුණා නේද? ඒ දැනුම බුදුහාමුදුරුවෝ පෙන්නන සම්මා සතියමයි. දැන් කතා කරන්න බෑ අපිට. පුහුණු වෙනකොට තේරෙයි. ඔව් මිලාවේ වැඩිකල් බහුලිකත වෙන්න ඕන. බහුලිකත කිරීම තුළ සිදුවේ. අපි සාමාන්‍ය වැඩ කටයුතු කරනකොට කාර්යාලවල අපිට මතකය කියන එක කොහොමද බලපාන්න සමහරට අපිට මතක වීම වෙනවා ඒක සතියත් එක්ක යම්කිසි සම්බන්ධයක් තියෙනවද මතකය කියන එකේ මෙහෙමයි තියෙන්නේ මත මතකය කියන එකයි මතකය කියන එකයි සතිය කියන එකයි කිසි සම්බන්ධයක් නැහැ දැන් ඕක ලොකු අමාරුවක වැටෙනවා ගොල්ලෝ අපි නම් ගෙවල් වල කියන්නේ අම්මලා හැම යනවා රතිපක්කානේ භාවනා කරන්නේ ආවෙලා ඉඳලා එක එක ඒවා මතක නැති වුණා කරන්න හදිපත්නානේ මෙලෝදියක් මතක නැහැ කියලා බයි. දැන් ඕකනේ ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ නෑදෑ ඕක තමයි භාවනා කරන්න කියන්නේ. නමුත් මේ හතිපට්ඨානයයි මතකයයි කියන්නේ මෙහෙම සම්බන්ධයක් තියෙන එකක් නෙවෙයි. මේක මේක ධර්මානුකූලව දැනගන්න. මතකය කියන්නේ අරමුණ. ඒ අරමුණ දැනේ කොහෙද එන්නේ? මනසට. ඒක හරියට සද්ද ඇහෙන සද්දයක් වගේ එකක්. දැන් කනට අරමුණක් නෙමෙයි සද්දේ. දැන් ඒ සද්දයක් තිබුණොත් ඇහෙනවා. මොනවා හරි සද්දයක් තිබුණා මේ වෙලාවේ ඇහෙනවා. මොනවා හරි ඉස්සරහා තිබුණොත් පේනවා. ඒ වගේ මතකයේ කියන එක අර වගේ මනසට එන අරමුණ. සතිය කියන්නේ චෛතසිකය. දෙකේ වෙනසම ගන්න. අරමුණ ඇතුලේ සතිය පිහිටන්න පුළුවන්. චෛතසිකය කියන්නේ අරමුණක් ඇතුලේ ක්‍රියාත්මක වෙන එක සතිය. මතකය කියන්නේ අරමුණ. දැන් ඔයගොල්ලන්ට දැන් මෙහෙම වුණොත් එහෙම හරි වහන්නක් වෙනවා. දැන් වයසට යනවා කවුරු හරි. වයසට යනවා කියන්නේ ගමුදු දෙයක් නෙවෙයි වයස ගාය දැකලා තියෙනවා. දැන් වයසට යන්න යන්න මොකද වෙන්නේ? ඇහැ ඇහැට පේන ගතිය දැන් වගේ පේනවද අඩු වෙනවද? එතකොට කනට ඇහෙන ගතිය නාසයට ඔය වගේ මනකට එන අරමුණු මොකද වෙන්නේ ඒකත් අඩුයි තේරුණානේ මතකයක් අඩුයි නමුත් මතකය අඩු වුණා කියලා පුරුදු කරවන්න සතිය සතිය අඩු වෙන්නේ සතිය කියන්නේ එහෙම එකක් නෙමෙයි මතකය කියන එකේ සතිය තියෙන්න පුළුවන් සතිය නැති වෙන්නේ ඒ කියන්නේ ප්‍රබලව සතිය තියෙන්නත් පුළුවන් ප්‍රබල සතිය නැති මතකයක් නැහැ. ඒක අරමුණක්. එනකොට සතිය කියන එක සාධාරණ දෙයක්. හැම අරමුණකට සතියක් තියෙනවා. නමුත් සම්මා සතියක් තියෙනවා කියන එකක් නෙමෙයි කියන්නේ. එතකොට සතිය පුරුදු කරපුගෙන මැරෙන්නේ සතිය. වෙන විදිහකට කියනවා ඔයගොල්ලෝ ඔය ලැහත් වෙන්නේ 아무තු දෙයකට නෙමෙයි. මැරෙන්න කලින් මැරෙන්න. තේරුණා නේද? මැරෙන්න කලින් මැරුණා නම් බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නේ විසඳෙනවා ගොඩාක්. දැන් මැරෙන්න මැරෙන මොහොතේ මැරෙන්න බලාගෙන ඉන්න එක තමයි මේ ගැටලු වෙලා තියෙන්නේ. මැරෙන්න මැරෙන්න මැරෙන්න කලින් මැරෙන්න ඕනේ. තේරුණා නේද? එතකොට මරහගෙන මැරෙන්න පුළුවන්. මැරෙන්න කලින් මැරුණා. නැතුව මරහගෙන මැරෙන්න බෑ. මරහගෙන මැරුන්නේ නැත්නම් අර ගැටලු ටික තියෙනවා. මොනවද ගැටලු? අර ගේවල් පිටිපස්සේ ඉන්නේ ගේගේ අය. ආයේ ගේ බලන්න එන්න එනවා. දරුවෝ හොයන්න එන්න හිතෙනවා. මේ මරාගෙන මැරුන් නැත්නම් තියෙන ප්‍රශ්නේ. තේරුණා නේද? බැංකු පස්සේ යන්න වෙනවා. හොරියක් වේ. මරාගෙන මැරෙන්න නැහැ නැත්තු වෙනවා. එහෙනම් මැරෙන්න කලින් මැරෙන්න ඉගෙන ගන්න. මැරෙන්න කලින් මැරෙන්න ඉගෙන ගන්න ලේසිම විදිහ තමයි බුදුහාමුදුරු මේ දීලා තියෙන්නේ. තව ක්‍රම තියෙනවා. ලෝකේ තව තියෙනවා. ඒවා හැබැයි ඒවා වෙනස් ඒවා. තව සංකාරීවර වෙන්නේ නැහැ. අතරම මේ වාක්‍යම සමහර අයදතාවත් මේ මතකයේ වෙනස්කම් තියෙනවනේ කියන්නේ එක්කෙනෙක් හොඳට මතකයේ ඉන්නවා සමහරට අඩුවෙන් මතකයේ ඉන්නවා ඒකේ මතකයේ කියන එක මේ එක එක වර්ධනය කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔව් පුළුවන් පුළුවන්. ඒක වෙන්නේ බෑ. මතකයේ කියන්නේ මන ඉන්ද්‍රියෙන්නේ. දැන් දැන් මේ පෙලක් අයට පේන අඩු වෙනවා. ඔය වෛද්‍යවරු තෙල් එහෙම දාලා හදන්නේ පේන්නේ. ඒක ඇස් පේනවා අඩුයි. පෙලක් අය කන් ඇහෙනවා අඩුයි. නේ මතකයේ කියන්නේ තරමුණක්. ඇහැට පේන්නේ තරමුණක්. කනට ඇහෙන්නේ තරමුණක්. දැන් කොහොමද කනට බියත් දාගුවම ඇහෙන්නේ නැති යට ඇහෙන්නේ? ඉතින් ඒත් ඒ වගේ වැඩක් නෙවෙයි. ඉතින් ওই වගේ දේවල් මනසට කරන්න පුළුවන් වෙන්නේ. කරන්න සීමිත ගාණක් තියෙනවා. සතිය නෙමෙයි. සතිය කියන්නේ වරද්දවල තේරුම් ගන්න එපා. සතිය කියන්නේ අරමුණක ඇතුළට යන්න පුළුවන් චෛතසිකය. යන මනෝකුබ්බං මා ධම්මා කියන එක මනස නෙවෙයි මේ. මනස ඇතුලේ ඇති වෙන ධම්ම. මනසෙන් ඇති වෙන ධම්ම. මනස තුල ඇති වෙන. ඒකයි දැන් මේ දෙක දෙකක්. දැන් ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්නේ දිගට එයි දැන් ඒකත් කියලා තිබ්බම හොඳයි නේද? අනිකාගෙන් මම උහන්න වෙනවනේ. දැන් ওই භාවනාවේ පළස් සාමාන්‍ය කාලේ මේ වැඩි විලා හිටිනේ වනේ. ඒගොල්ලෝ දිගටම ඒක කරගෙන යන්නේ. දැන් මෙහෙම වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔයගොල්ලෝ ගෙදර උයන්න යනවා. උදාහරණයක් දැන් මට මේ මේ කියන්නේ මම මේ කියන්නේ භාවනා පුහුණු වෙන අයගේ කතා ටිකක් තමයි දැන් මේ කියන්නේ වෙන කතාවක්. නැතුව වෙච්ච නැති දේවල් මම අද නේවා නෙවෙයි. තේරුණා නේද? එතකොට දැන් ඔයගොල්ලන්ට පොදු වෙන්නේ බෑ ඒවා කරනකොට. දැන් ඒ විපස්සනා ඕනලා කියනවා අනේ හඳුනා හරි ප්‍රශ්නයක් කියලා කියන්නේ මම දැන් මේ උයන්න ලැහත් වෙලා මම බ්‍රිජ් එකට යනවා බඩු වෙනද බ්‍රිජ් එකත් අරිනවා ඊට පස්සේ නිකන් වහලා එනවා. දැන් මට මොකක් හරි මේ මොකක් හරි වෙනවද කියලා ඒගොල්ලෝ බයි අහන්නේ. තේරෙනව නේද? දැන් පළක් අය කියනවා දැන් මම ගිහිල්ලා මේ බාත් รู ම් එකේ රෙදිත් දාලා හොදන්න රමණුත් දාලා ගිහිල්ලා දොරවහන ඇවිදිලා. දැන් ඉස්සෙල්ලා නම් හරියට වෙලා ප්‍රයෝග කරන කෙනා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එයාට මතක නැහැ. මේක මතක නැහැ කියලා න්යා කියන්නේ. නෑ ඔන්න මොදිද්දී ඔහොම පරාසෙ එන්න පුළුවන් ওই භාවනාව තුල. තේරුණා නේද? එතෙන්දී තව හොඳට භාවනා කරන්න ඒකත් දිනුවා. මේ සතියේ එක මට්ටමක එක පරාසයක් දිනුනාම අපිට බල කරන්න පුළුවන් දෙයක් ඔය මම කිව්වේ. ඒක දිගට තියෙන එකක් නෙමෙයි. තව ටිකක් කල් යනකොට ඒක සම්පූර්ණ එකක් වෙනවා. නමුත් අර වකවානුවේදී ඔන්නෝම ස්වරූපයක් තියෙනවා. දැන් ඔය මම කිව්වේ සිද්ධි දෙක ගන්නකො ඔය කියපුවා මිනිස්සු. ඔය වගේ ඒවා ගොඩාක් කියනකොට ඒකයි. මෙන්න එහෙම වෙනවා. දැන් හිටි ගමන් ගෙදර එළියට යනවලු දොර වහන්න අමතක වෙනවා. දැන් ඒවා හැම පොඩ්ඩක් බලලා කරන්න. මේ හොරු නැති ඉඳා මේ බය වෙන්න දෙයක් නැහැ ඔයාලට. තේරෙනව නේද? දැන් එහෙමනම් ඒවා හරි ප්‍රශ්නයක්. ඔය හානි වෙන්නත් පුළුවන්. ඒක තියෙන්නේ සීමිත කාලයයි. ඒකම මතක තියාගන්න. මේක මේ අඩුවක් නින්ද නෙවෙයි. මේ සතිය අපි දැන් ඉස්සරට වැඩිය වෙනස් ක්‍රමයකට පුරුදු වෙනවා. පුරුදු වෙනකොට අපේ අභ්‍යන්තරයේ පුංචි පුංචි ඔය වගේ තැන් වෙනස් වෙන්න පුළුවන්. ඒක හානියක් නෙවෙයි. ශනිකව හරියනවා. ඊට පස්සේ ටික කාලයකින් හරියනවා. ඒක තමයි වෙන්නේ. එයාට එහෙනම් භාවනා දිනුනේ නේද? ඔව්. ඒ ඔරලෝසු ගන්න කතා කරලා එන. ආ. අතනාර මතකයේ වැඩි කරගන්න කියලා දෙයක් නැහැ. එහෙම මතකයේ වැඩි කරගන්න හොඳම දේ තමයි සතිපට්ඨාන. මේක වඩන්න ඕනේ. මං කිව්වේ ඒ වඩනකොටත් අර අතර වෙන මැදදී මේ වගේ ගැප් එකක යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සතියේ එක සීමාවකදී අපිට දැනෙන දෙයක්. ඒක පැන්නුවට පස්සේ නේ. ඒක ඉක්මනින් පන්නයි. ඒගොල්ලෝ ඉස්සරහට කරපු භාවනාව නවත්තන්න නැතුව කරගෙන යන්න අහකට වෙලා යයි. තේරෙනවනේ ඊට පස්සේ අර කරදර නැහැ. ඒ කියන්නේ ඒක කරදරයක් වෙන්නේ නැහැ නිකන් දැනගෙන හිටියාම හරින් නැත්නම් වෙලා මිනිස් ගෙදර ඉන්නේ නැහැ කියයි. දැන් මෙලෝ දීහන්නේ නැහැ කියන්නේ. නෑ ඒ වගේ ඒවා කියලා ඉතින් කියනකොට ඉලක්කයට තරහ යනවනේ ඒවා ඇති කරගන්න එපා. ඊළඟට අර මනසේ අරමුණු වැඩි වෙනවා කියන එක තමයි මතකය. එතකොට ඒකට බෙහෙත් කරන්න පුළුවන් වෙනක ඕනේ. සමහර ඒවාට. හේතුව මොකද? දැන් කපේන් නැතික ඇහැ බෙහෙත් කරන හොඳ කර හැකිනා. කියන්නේ බෙහෙත් කරලා අපි සමාජ පිනුම ලබා ගන්නවනේ සම්පූර්ණ පේන්නේ නැති එක නෙවෙයි. දුර්වල වෙච්ච ඇස් වලට බෙහෙත් කරපුවාම පේනවා. දුර්වල වෙච්ච කන් වලට ඇහෙන්නේ නැතිව මෙහෙත් කරනවා ඇහෙනවා. එහෙනම් මනසකත් ওই ගතිය තියෙනවා. ඒ කියන්නේ ඒකට සුදුසුකින් ඔයගොල්ලෝ ප්‍රතිකර්ම කරන්න යන්න එපා. එහෙම එකක් වෙන්න පුළුවන්. මේක මේ සිද්ධිය මේ පංචේන්ද්‍රිය කියන එක 아무තු මේක. මේ ශරීරය එක්ක බැඳිලා තියෙන. පංචේන්ද්‍රිය මොළේ එක්ක බැඳිලා තියෙන එක. මනස කියන එක එහෙම එකක් මොකක් එහෙම එකක් නෙමෙයි. මනස කියන්නේ නාමයක්. ඉතින් අපි දන්නේ මේ මනස කියලා ඔය ශරීරාංග වල සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙම එකක් හිතන්න එපා. සතිය කියන එක කොහෙත්ම ඒකට වැටෙන්නේ නැහැ. සතිය කෙලින්ම නාමයක්. අරමුණක් ඇතුලේ ඉන්න එක. සතිය පිහිටවුවම මේ පුරුදු වුණාම ඒකයි සතියට පුළුවන් මේ අරමුණ විනිවිද යන්න. එහෙනම් එහෙම ශක්තිමත් වෙන්න බලගතු කර හැකි ඒක තමයි බුදුහාමුදුරන් ක්‍රමය. බුදුහාමුදුරන් දෙන්නේ කතර මතකයේ වෙනස් වෙන ඒක සංකාරික මුත්තක් ආ ඒක සංසාර කුරුද්දක් කියන්නේ මේ මේ ජීවිතයේදී බොළු පාරක් වෙලා වෙනකම් මේ ඉන්ද්‍රියනේ නෑ අර කනට හැඩ වෙන දෙයමයි මේකට වෙන්නේ වාසවිස ගැවුණක් වෙන්න පුළුවන් තේරුණානේ එහෙම වෙනවද මම කවුරු ගුටි ගහලා මතක නැතුව ඉන්නවනේ ඉතින් ආ ඔබ දැන් මොකට හරි දාලා හරියන්නේ නෑනේ දැන් මේ ඉන්ද්‍රිය කියන ඒවා මේ හය වැඩ කරන්නේ මේ ශරීරය අනුව. ඒක ඉතින් ඒ තමන් පරිස්සම් වෙන්න. ඔතනේ බුදුහාමුදුරු පෙන්වලා තියෙන සබ්බාසු සූත්‍රයේ සියලු ආශ්‍රව ශේ කරන්න ඕනේ කාරණා කියලා තියෙනවා. ඒක කාරණයක් මොකද? විනෝදන කියලා මොකද වචනයක් කියන්නේ? ඔව්. මොකද ඒ කියන්නේ? මගහරින්න. ඒ කියන්නේ නෑ සියලු ආශ්‍රවය කරන්න ඕනේ රහතන් වහන්සේ වෙන්නනේ. රහතන් වහන්සේ වෙන්න බෑ කියනවා පිස්සු බල්ලෝ ඉන්න ළඟට ගියොත්. පිස්සු අලින්නේ පාරවල් වල යන්න එපා කියනවා. ඔය රහත් වෙන්න ගලින් ඒගොල්ලෝ උන්ට උනේ දෙයකටම. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ටත් එහෙමනේ. ඔයගොල්ලන්ට මොන හරි දිනුවක් ගන්න ගලින් ආරක්ෂා වෙන්න මේ සමාජීය දේවල් වලින් පාරේ යනකොට හරියට යන්න ඕනේ නැත්නම් වාහනේ දිහාට ගලම් යනවා. දැන් ඒකමයි දැන් ඒ කාලේ වාහන නැන්නේ මේ විදිහට වේගෙන් යන. තිබුණා නම් සබ්බාස සූත්‍රයේ දානවා බුදුහාමුදුරුවෝ. දැන් ආටික ලොකු ලෑස්තුව දානවා. තේරුණා නේද? මෙන්න මේ වාහනය පාරවල් වල යන්න එපා. ඇයි නැත්නම් ඒ ටික මගේ හරියන්නේ නැහැ. රහත් වෙන්න බෑ. දැන් ඒ කාලේ තිබිච්ච ටික 1000ක් කරා. මොකද හාමුදුරුවෝ ඉන්නේ පරිසරය තුල තියෙනවා මෙන්න මේවා හාමුදුරු ගණන් ගන්න නැතුව මම දැන් රහත් වෙන්න නේ යන්නේ මොකක් වුණා කමන්නේ මරුණට කමන්නේ කියලා කියලා රහත් වෙන්න බෑනේ ජීවත් වෙන්න බෑ රහත් වෙන්න කලින් එතකොට ජීවිතය හානි කරන අර පිස්සු බල්ලෝ ඉන්න තැනට යන්න එපා කියනවා පිස්සු ආශ්‍රයෝ ඉන්න තැන හරහා යන්න එපා කියනවා ඔවා ඔවා කියනවා ඇයි ආශ්‍රෝෂය කරනවා ඉවරයක් කරන්න නම් මෙන්න ඊට කලින් මැරෙනවා එහෙම කියනවා තේරෙනව නේද ඉතින් එන්නේ වගේ එකක් තියෙනවා ඒ කියන්නේ අපි විසින් සත්‍ය දැනගන්න නම් ජීවත් වෙන්නත් ඕන. සත්‍ය දකින්නකන් ජීවත් වෙන්න ඕන. ජීවිතය සඳහා කළ යුතු ටික අවමෙන් කෙරෙන්නත් ඕන. දැන් අතන තියෙන්නේ අර ඒ අර වගේ එකක් මේ එහෙම සංසන්දනය කරන්න එපා. ඔය හදන්න හදන්නේ මම උසස් අරුවට වැඩි කියලා හදන්න. අරු උසස් මට වැඩි කියලා හදාගන්න ඕනේ හදන්න. ඒ කියන්නේ මතකයේ කියන එක මට අඩුයි අරයට වැඩි. එහෙම නෙමෙයි මේ කියන්නේ. වෙන ක්‍රමයක. ඒකට හේතු සාධක පහක් තියෙනවා ධර්මයේ. ඒවා තමයි නියම ධර්ම. ඒ ටික ඔක්කොම සංකල්පයෙන් තමයි මොම් මේවා වෙන්නේ. එකක් කර්මයේ තියෙනවා. ඉතින් කර්මයෙන් පහෙන් එකක් වෙන්න ඕනේ. අනිත් ටික ඔක්කොම බල තියෙන පරිසර සාධක. එකයි නියම ධර්ම වලින් කම්ම නියම. අනිත් පහ අනිත් හතර තියෙන්නේ වෙනසක්. ඒකින්ද ඒ ඒවා එක මේ මේ ධර්මානුකූලවම තේරුම් ගන්න. එකකට බාර දෙන්න එපා. එතකොට විකෘති වෙනවා. ඒකයි නේ. නෑ දැන් සතිය කියන්නේ චෛතසිකයන්නේ සිතවිල්ල. එතකොට මතකය කියන්නේ ආරම්භන සිත. එතකොට මතකයක් මේ මොහොතේනකොට ඒක ඒ මතකය කියන අරමුණ ආවොත් මේක ඇතුළට රින් ගන්න පුළුවන් සතියට. ඒකට වර්තමානයේ තමයි ඒක තියෙන්නේ. දැන් ඒ වගේම අපිට ඇහැට පේනවා කියන පේන එකත් අරමුණ. ඒක ඇතුළට සතිය රින් ගන්න පුළුවන්. තේරුණා නේද? ඒතකොට චෛතසික කියන ඒවා ඇත්තටම වර්තමානයේ විතරයි සක්‍රිය. ඒ වර්තමානයේ ආරෝ චෛතසික තියෙන්න ඕන. මතකය කියන එක ඔය අතීත සිදුවීමක මනෝ සංජේතනාව. එහෙම වෙන්න පුළුවන් මට. නැත්නම් අනාගතේ සැලසුම් කරපු එකක් මනෝ සංජේතනාව. හිතෙන් හදපු දෙයක්. දැන් ඇහැට පේන එක හිතෙන් හදපු දෙයක් නෙවෙයි හුදු වර්තමානයේ පරිසරයේ තියෙන දෙයක්. ඒ වර්තමාන. හැබැයි වර්තමාන වුණාට අපිට පේනකොට අතීතය වෙලා. දශමයක් මොකද මොහොතක් වෙනස් වෙනවා. ඒක ඉතින් හිතන්න දැන් දෙපා මේ ප්‍රශ්නේ වෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ අර අර මතකය කියන එක ඇත්තටම මේ මේ වැඩක් ඇති දෙයක් නෙමෙයි. මතකය අඩුනා කියලා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඔය වයසකට යනකොට මතකය අඩු වෙනවා. එතකොට හිතන්නේ දැන් රහතන් වහන්සේ වුණත් එහෙම වුණා. රහතන් වහන්සේ කියන්නේ ඉතින් අපිට අසුරු කරන්න නැහැ නේද? වයසට යනකොට රහතන් වහන්සේට මොකක් වෙයි කියලාද ඔයගොල්ලෝ හොඳම මතකයක් තියෙන්නේ කියලා. නෑ. සාමාන්‍ය මිනිස්සුන්ට වෙන විදිහමයි වෙනස තියෙන හොඳ සතියක් තියෙනවා. සතිය වේපුල්ල සතිය. මතකය වෙනස් වෙන්න පුළුවන්. බැරි වෙලා හරි අත්තනයට ටික රහතන් වහන්සේට ගැවුණා. ඕක වෙනස් වේවි. සතිය නම් වෙනස් වෙන්නේ. තේරුණාද? මතකය වෙනස් කරගෙන නේද ආහාරය කියන්නේ. දැන් මතක කියන්නේ අරමුණු වෙනස් කරගෙන මනසට එනේවා. ඔය අබින් ගංජා ඕවා වෙනස් කරන්නේ එහෙමනේ. ඒ වගේවා වලින් වෙනස් වෙන්න පුළුවන් මතකය. නමුත් සතිය වෙනස් වෙන්නේ නැහැ. සතිය කියන්නේ වෙන එකක්. චෛතසිකයක්. භාවනා කරලා ඒ ගැන පැහැදිලිමත් කරන්න පැහැදිලි ඒක ඒක ඒ දේශනාව හරියට හරි. කියන්නේ මරණය ගැන සිහි කරපු කෙනාට මරණ මොහොතේදී මරණ බය කියන එක අඩු වෙනවාමයි. මොකද මරණය ආගේ ජීවිතේ හැම වෙලෙම මෙනෙහි වෙලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපි සීමා වෙනවා අර යන්තම් මේ ජීවිතේ මිට ගහලා එහාට පනින්න. ඒ එච්චරයිනේ තේමාව එතකොට. මේ මරුණ හැටි හොඳ දෙයක් වෙන්න විතරයි නෙවෙයි. නෑ එතෙන්දී බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව තව දෙයක් අපි තවත් කර හැකියාවක් තියෙනවා. නෑ මරණ මොහොතේ යන්තමින් හොඳ වක්‍ර මරණයක් හදා ගන්න එක වගේම ඒ තව මරුන්නේ නෑනේ අපි. ඒ මරුන්නේ නැති හින්දා දැන් ජීවතුන් අතර ඉන්නවා. ඒ උපසකම් මට පුළුවන් නම් ඊට වැඩිය දැන් අපි තමු සතිපට්ඨානේ වගේ භාවනාවක් කියන්නේ ඊට එහා යන විපස්සනා භාවනාවන්නේ. ඒකක් වඩනවා නම් ඒ තුලින් මරණය ජය ගන්නක් පුළුවන්. දැන් අතන මරණයට මුහුණ දෙන්න විතරක් අපි සැරසෙනවා. සංසාරයෙන් යම්කිසි පොඩි තැනකදී පණින්න ලැහැත් වෙනා මේ සැරසිලා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඊට වැඩි දෙයක් දැන් කර හැකියි. මේකක් කරන්න පුළුවන් නම්. සතිපට්ඨාන භාවනාවක් වඩන්න වඩනකොට වෙන්නේ මේ මරණයේ අභිභවා යන තැනකටත් යන්න පුහුණුවක් ලැබුණා. ඕකයි අඩුව නැතුව. අරක අඩුවක් නෙවෙයි. දැන් මම ඒකවත් සිහි කරන්නේ නැතුව මේ නිගම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ කතා වෙන්නේ. දැන් ඒ බැලුවම කතාවම කරපු දිය මහ විශාල ගොඩක්. දැන් ධර්මයට අනුව හුඟක් දෙයක් කරලා තියෙනවා. දැන් ඒක දැන් අනුපා පහසු වුණොත් ඒකම මේ වඩපෙක දිගටම කරගෙන යන්න. ඒක කිසිම අඩුවක් නැහැ. නමුත් දැන් උපසකම්මට පුළුවන් නම් ඒකෙනුත් එහා ටික කෘත්‍යයට හැකි. ඔය කරපු ගුණයේ අනුව මොකද මනෝනුස්සතියේ ලැබිච්ච ඵලයක් තියෙනවානේ. එහෙම. සාහිත්‍යයේ tempattamක් තියෙනවානේ. ඒ tempatta තම සතිපට්ඨානෙටත් යෙදී යකි. ඔව් යෙදුවොත් ඒකෙන් වෙනම අනිසංග ටිකක් එනවා මරණය ජය ගන්න. අතන එන අනිසංගයේ මරණයට මුහුණ දෙන්න. එච්චරයි. දෙයක් තියෙනවා මොකක්ද අහන්න තියෙනව ඒක නම් උත්තර හරි උත්තරයක් දෙන්න බෑ. මොකද මේ ඔක්කොම භාවනා ටිකට පොදු උත්තරයක් දෙන්න. ඒ ඉන්නේකට අනුගත කරගන්න උපාසකම්ම ටිකක් හැබැයි මහන්ති වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මම කියන්න දැන් භාවනාව කියන්නේ රේස් එකක් වගේ එකක්. දැන් මැරතන් තරඟ දැකලා තියෙනව නේද? දුවලත් ඇති. දැන් මැරතන් තරඟයේ පටන් ගන්නකොට කොහොමද ඇති? දැන් දුවන්න ලැහත් වෙනකොට ඒක විධානයක් දෙනවනේ. සරසේ එළවේ යා. දැන් දුවන්නේ කොයි වෙලේද? සරසේ වෙලාවේ එළවේ නෑ. යා වෙනකොට නේද දුවන්නේ. ඉතින් භාවනාවත් එහෙම එක. දැන් අපේ උගත භාවනාව තියෙන්නේ පැරසීම විතරයි. ඒකනේ දෙහන වැඩි මොන එළවෙන්නේ. යානේ. එහෙමනේ රේස් එකක් නෑ. බුදුහාමරගේ රේස් එක භාවනාව. දුවලම කතා කරන්නේ. දුව නෙවුවොත් කතා කරන්නේ. එහෙම නෑ. නැත වෙන්නේ හරේ ඉන්නවා මාර ඉතින් ධානිස්ස බිම ගහගෙන දත් පිටි ගාගෙන විකාර කරන එක නේ. ඒ හරියද ඕක ඕක. දිවිල්ලක් තරණයක් නෙවෙයි. එහෙනම් තරණයට දුන්න මොන දුන්නා නම් කොහොම වුණත් කමන්නේ. යා වෙන්න ඕන. එහෙනම් එහෙම වුණාම ප්‍රමාදී. නැත්නම් එලවරන්නේ අවගේ ප්‍රශ්න. මම මෙහෙම හතර වටේන වැඳලා මම මොනේ වටා ගන්න කිව්වම මම මොනවද කරන්නේ? තේරෙනවද නේද? පැරදෙන්නේ කොච්චර කිව්වද යානේ. මං දන ගහගෙන හිටියේ. මං මෙන්න මේ හිටිය කිව්වා. මං උඹලා කරගන්න නැතුයි. කොහොමද කරන්නේ? ඉතින් මොනවා කරන්නේ? පැරදෙන්නේ නැතන්නේ. යාත් කරන්නේ. මේ තරයෙන් එළවෙන් වැඩක් නෑ යා වුණොත් මෙන්න මෙහෙම මං කරනවා මෙන්න මෙහෙම මට මනසට දැනෙනවා අන්න එතෙන් පිළිතුරක් දුන්නා තේරුණානේ අයිතික නම් මොනවා කියන්නද මොනවා කරන්න බෑ දැන් ඒ හින්දා භාවනාවේ ඇත්තටම ගොඩාක් පුරුදු වෙන්න මුල පටන් ගන්න එක කිසි වැඩක් ඒකේ ක්‍රමයේ නෙමෙයි වැදගත් කරපු ටිකයි වඩපු ටිකයි ඒක හින්දා දැන් පසක අමන්න තියෙන්නේ ඇත්තටම ඒ කරපු විදිහ Tamanට දිනුවා ගෙනේනවා නම් ගැටලුවක් නෑ අවසානයේ හැබැයි සිත තැම්පත් වෙන්නේ සියලු සත්‍යය සෝපත් වේවා කියන තනිමතේදී වෙනනේ ඊට ඉස්සෙල්ලා කියන ඔක්කොම රටාවල් ටික හැලී ටික අර සැරතේ කියන එකටයි එළවෙන් කියන එකටයි තනි වචනයෙන් තමයි භාවනාව අවසානයේ දුවන්නේ තේරුණානේ හැබැයි තනි වචනයේට අර තියෙන ඔක්කොම අදහස් ටික ගන්න පුළුවන් මොකද භාෂාව කියන්නේ හිමිපා භාෂාවට එහෙම අපි ගත්ත තීරණ ටික ඒ තනි වචනයට එනවා. එහෙම තමයි භාවනාව සාර්ථක වෙන්නේ. දැන් සියලු සත්‍යය සූපත් වේවා කියන එකට යන්න ඔයගොල්ලෝ සියලු සත්‍යය හඳුනා ගන්න බැරි හින්දා අර ටික වර්ග කරගෙන වර්ග කරගෙන සැරසීම් වෙනවා. දුවන්න ලැහත් වෙනවා. ඒකට වෙලාව ආපුවම දුවනවා. ඒ වැඩේ සියලු සත්‍යය හඳුනා ගන්න බෑ අපිට කොච්චර කල් හිටියා. මොකද සියලු සත්‍ය හඳුනගත්තා. gedare ඉන්න ටික හඳුනගන්න බැරුව හරි ප්‍රශ්නයක්. දැන් සියලු සත්‍ය දුවපත් වේවා කියලා භාවනා කරාට gedare ඉන්න කෙනා නම් එහෙම යන්නේ නැහැ. මොකද එයා පේන්න බෑ. සියලු සත්‍ය දුවපත් වෙනවා කියන එකනේ අපි කරන්නේ. දැන් gedare ඉන්න සත්‍ය නෙවෙයිනේ. අල්ලපු ගෙදර ඉන්නේ සත්වය නෙවෙයිනේ. නෑ ඔන්නේ වගේ මේ මේකට අපි වැටෙනවා. ඒකෙන් නම් ගොඩාක් මේ මෛත්‍රී භාවනාව ටිකක් මේ මේ ප්‍රායෝගිකව ඉන්නවා නම් වඩාත් හොඳයි. තේරුණා නේද? ප්‍රායෝගිකව තමයි එදිනෙදා ඔෆිස් එකේ වැඩ කරනකොට, ගෙදර කටයුතු වැඩ කරනකොට හැමදෙනා එක්ක එකමුතු වැඩ කරන කෙනාගේ මෛත්‍රිය වැඩි. තේරුණා නේද? හැම එක්කෙනාම සුවදව වැඩ කරන්න පුළුවන් වෙනකොට මෛත්‍රිය වැඩි. ඉතින් එන්නේ වගේ ගුණයකට එන්නයි මේක කරන්නේ. බලන්න පොඩ්ඩක් ඉගෙන හිතලා මේ කොහොම හරි ඔක්කොම භාවනාවල අර ෆේස් එක නම් තියෙනවා. සැරසෙන් එළවේ යා වුණොත් උත්තර දිනව කතා කරන්න. විග්‍රහ දෙන්න පුළුවන්. සැරසෙන් එකට උත්තර නැහැ ඒක සැරසෙන් කියන්නේ ඇඳුම් මොස්තරේ වගේ එකක්. එක එක කෙනාට පුළුවන් එක එක විදිහට සැරසෙන්න. ඒක හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ. යා කියන ගුණය આવොත් හරිද වැරදිද තව මොනවද කරන්න ඕනේ කියලා කියනවා. දුවනවනේ එතකොට. දුවන්න ඕනේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ මම ගොඩාක් වීර්ය කළා මගේ දේශය අඩු කරන්න. මේ වගේ කාලයක ඉඳලා මෙයාගේ උපක් කියන්නේ උපක්‍රම යෙදුවා කියලා තියෙනවා. හැට රූපය මායя නම් මා සමග තරහ ඇති කෙනෙක් දකින විට රූපය මායя ලෙස දැක ඈතදී මට හිනාවක් යනවා. එවිට තරහ කියන තරහ එවිට එහෙම නැහිනාවක් යනවා කියන්නේ ඇතින්ද දැක්කම මාරයා කියලා. එතකොට මේ තරහ නැති වෙනවලු. හරි. මේ වගේ මම ගොඩාක් වීරිය කරනවා. අපේ හැඳුනේ මම වීරිය ගොඩාක් ගත්තා. ඉස්සෙල්ලා මම ගොඩාක් වැරදි කළා. ඒ අම්පාලි රහත් වුණා. අඟුලිමාලා රහත් වුණා නම් මටත් තුන්රුවන් ඉන්නවා කියලා හිතුවා. අද ගොඩාක් මම සතුටු වුණා. ඔබ වහන්සේගේ ධර්මය අනුව මම ගොඩාක් මට ගොඩක් සතුටුයි. මේ විදිහට මම ගොඩාක් වීර්ය කළා. පංචේන්ද්‍රයන් රැකගත්තා. දැන් මේක මේ ඉතින් මෙහෙමයි තියෙන්නේ මේ ප්‍රශ්නයක් නැහැ. මම විතරක් කියන්නේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ ප්‍රශ්නයක් නැහැ මේක. එයාගේ තියෙන මේ ප්‍රකාශනයක් වගේ. නේද? නෑ නමුත් මෙහෙම මෙහෙම කරන්න එපා. ඇහැ මාරයක් කියලා හිතලා පේන පේන එක මාරයක් හරන්න එපා. ඔයගොල්ලෝ මාරේ වුණාට මේ රෝගීන සත්තු මාරේ නෙමෙයි. දැන් අපි මාරේ වෙන්න පුළුවන්. නමුත් අපිට පේන්නේ වුණත් මාරේ නෙමෙයි. ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. දැන් මෙහෙමයි බුදුහාමුදුරු පෙන්වන්නේ පේන එකයි දකින එකයි නෙමෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතන්න ඕනේ දැන් මේ කියා දීපු ක්‍රමයක් තියෙන්නේ මේ සතිපට්ඨානය දියුණු කරගන්න. මෙහෙම දියුණු වුණාම අපිට හුඟක් එහා පිස්සරාදී ඔය පේන දේ හරහා සතිපට්ඨානයට යන්න පුළුවන් කාලයක් එනවා. සතිය පිළිහිටනවා. මේ ඒ කියන කෙනා ඇත්තම වටිනවා දැන් මේ කියන්නේ. ඉස්සර ඉඳලා ඒකට උනන්දු වෙලා මේ ධර්මයේ කෙරෙහි දැන් එයාටම තේරෙනවා මේ ධර්මයේ Taman ටිකක් දියුණුවට ගිහිල්ලා කියලා. දැන් මේක තමයි වෙන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ මම මෙච්චර කල් ධර්මයේ හැදෑරුවා මෙහෙම ගියා මේ කියන්නේ දන් දුන්නා සිල් ගත්තා අනිත් දේවල් උත් කරා පින්කම් උත් කරා මට හානියක් නැත්නම් මේ ධර්මයෙන් වැඩක් නැහැ නේ. තේරුණා නේද? අංකයකට මේ වගේ වෙන්න ඕන. Tamanටම මේක විශ්වාසයක් ඇති කරගන්න. දැන් එතකොට ඒ தත්ත්වේ ඉන්නවා නම් අර විදිහට හිතන එක වැරදි. එතන දැන් යන්න ඕනේ. දැන් සතියෙන් වැඩ කරන්න. එතකොට තව කාලයක් භාවනාව දියුණු කරගත්තොත් හරියට මේ සතිපට්ඨානිය අර පේන එක මායя නෙවෙයි ඊට වෙනස් තත්ත්වයකට එයි. ඒ කියන්නේ දැන් Tamanට සතියෙන් ඒ තේන දෙයි ඇහෙන දෙයි අතර සතිය පිහිටවන්න පුළුවන් ශක්තියක් ඒකයි. අන්න එතකොට හුඟක් දිනු. ඒක එන්නේ ඉවේ බෑ කාලයක් යාවි. කාලයක් යාවි ඒ தත්ත්වයට යන්න උත්සාහ ගන්න. දැන් කරන ටික දිගට කරගෙන යන්න. ඒක තමයි එතනට කියන්න තියෙන උත්තරේ. දැන් කායමත්තන වඩා වැඩුවා දැනගන්න සිතින් දැනගන්න මේ කායේ හටගන්න යම් කායන කොටන මොන ආකාරයකටද හටගන්න වේදනාව සිතින් දැනගන්න. නමුත් ඒ සිතින් දැනගන්න ස්වභාවය සිත දිහා බලලා ඒ අර අපි දැන් සම්මත කියලා දුන්නා විදිහට ඒ සිතිවිල් දැනගන්න ස්වභාවය සිතින් අතහැරලා දැන් ගණන් ගන්න නැතුව ඉඳලා හිත දිහා විතරක් බලාගෙන හිටියොත් අර දැනීම් වේදනා ඔක්කොම නැතිවෙන්න බාරක් අත් කරගන්න පුළුවන් හිතාගන්න. නෑ නෑ ඒක එහෙම කියන්න බෑ. නෑ පළවෙනි එක වැරදි. ඔය කියන හිතින් දකින්නවා කියන්නේ මොකක්ද? මේ ඉන්ද්‍රිය හයටම පුළුවන් ස්වාධීනව වැඩ කරන්න. කය දැනගන්න කය කය හදගන්න වේදනා දැනෙන හිතට නේද? නෑ හිතට කියන්නේ අපිට. බුදුහාමුදුරන්ට එහෙම නෑ. මේ මේ ඉන්ද්‍රිය හය ඉන්ද්‍රිය හය තනියෙන් ස්වාධීන වැඩ කරනවා. සිතින් ආව සිතින් කරන්නේ මනෝ සංචේතන හදන. දැන් ඒකනේ මේ කයට කොටු කරන්නේ බුදුහාම. මේ කය ඇතුලේ තියෙනවා විඥානය. කාය විඥානය. ඒකටත් මානසික ඒක අරමුණු ගත්තා. ඒ කියන්නේ නිවන්නත් දෙන්න පුළුවන්. අනිකොත් ප්‍රතිසංගත දෙන්න පුළුවන්. ආයෙ දැන් අපේ හිතේ මේක මනසයක් කියලා එක දෙයක් තියෙනවා අනිත් එක වෙන දෙයක් කියලා. එහෙම නෑ මේ මේවා මේ හය නොආදීනවත් වැඩ කරන්නේ. ඒක එතකොට හිතේ එකම. ඒ වෙලාවට හිත දිහා කරන කය කය වැඩ කරනවා. නෑ නෑ ඔතන දැන් මේක වැරදි. හිතයි කයයි කියලා මහා දැන් මේක මේක මාරු වෙනවා කියලා හිතාගෙන මේ කතා කරන්නේ. එහෙම එකක් නෙමෙයි මේ එක ඉන්ද්‍රියක ඔය සියලු හැකියාවල් තියෙනවා. ඔය දැන් මහත්තයා කියන විදිහේ අදහස් හැකියාවල් කාය විඥාණයටත් තියෙනවා. චක්කු විඥාණයටත් තියෙනවා. ඒ මේක නේන්ද්‍රයන් හයක් කියන්නේ. නැතුව මේක හිතට කියන එකක් අමුතුවෙන් ගන්න එපා. කොහොම හරි මොනවා හරි තමන් කල්පනා කරොත් අර්ථ දැක්වුව විපස්සනාව නම් නැහැ කියලා කියනවා. ඒක නෑ අර මොළ මිනිහක් වගේ ඉන්නේ කියන්නේ. තමන්ට හිතෙන දේක් ධර්මයේ නෙමෙයි. ඒක මනෝ සංචේතන ආහාර. ධර්මයේ කියන්නේ ප්‍රඥාව කියන්නේ මමත්වයේ අහක් වෙලා දැනෙන මේ සිදුවීම. සතියට අහු වෙන දේ. ඉතින් ওই දෙක පටලවා ගන්න එපා. ওই දෙක දෙකක්මයි අපි පුරුදු වෙන්නේ ගොඩාක් ඔය මනෝ සංචේතන ආහාර වැඩි කරගන්න. ඒක අපි හිතන්නේ දියුණුව කියලා. ඒක නෙමෙයි බුදුහාමුදුරන්ගේ දියුණුව. මනෝ සංචේතන ආහාර නිරුද්ධ කර ගැනීමයි දියුණුව. ඒ ආහාර හතරක් නිරුද්ධ කරගන්න ඕනේ කියලා මම උච්චල දාස මතක් කරන්නේ මේ හතරම නිරුද්ධ වෙන එකයි දිනුව. නැතු එකක් බදා ගන්න එක නෙවෙයි දිනුව. දැන් අපි හදන්නේ ඔය කොච්චරානේ මනෝ සංචේතනාහාර වර්ධනය කරන්නේ. එතකොට දිනුවක් නෑ. හ්ම්. ඇහිං කරන කාර්යය ඇහිවිඥාන ඇති කරගන්නවා නම් ඒ කාර්යය ඉවරයි. මනෝ විඥානය කියන්නේ ඒක තමයි චක්කායතනේ කාර්ය කිව්වට ඉතින් ඒක චක්කායතනේ කිව්වෝ කියන්න ඕනේ. එතකොට තමයි චක්කායතනේ කියන්නේ ඒක. දැන් මන ආයතනේ කියන එකක් තියෙනවා නේද? නෑ ඉතින් ඒක හරියි දැන්. මොකද මුතු දෙයක් නේද? ඕකයි මේක දැන් අපිට පේනවා ගහ. පේන්නේ ඇහැට. ගහ දින්නේ අර ජනේලයක් තියෙනවා එළියේ. ඇහැ තියෙන්නේ මෙතන. ඕක ඉතින් කාට හරි කියන්නේ ගහ තියෙන්නේ අතන. ඇහැ තියෙන්නේ මේ ගහට විදිපස්සේ ඇහැ කියලා. නේද? ඕක ඒක බොරුවක් නෙවෙයි නේද? ගාමනියක් කියමනක් නේ. දැන් ගහ තියෙනවා එළියේ. නෑ නිකන් නිකන් අර කන්නාඩිය පේන මහත්යට. මහත්යට පේනවා නම් මහත්යගේ හැදින ඔතන. කන්නාඩිය දින්නේ මෙතන. දැන් මහත්යට මම කියනවා මහත්යගේ ඇහැ දින කන්නාඩිය ඉස්සරහා. නෑ මහත්යට ඕනනම් ගියේ නෑ මගේ ඇහැ දින කණ්ණාඩිය පිටිපස්ස. එහෙම නැතේ. ඔක දැන් කියන විදිහට කොහොමද කියේ? දැන් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි ධර්මානුකූලව වෙන්නේ චක්කු විඥානය කියන එකෙන් විඥානය කියන්නේ රූප වෙන් කරන එක. එහෙම හැකියාවක් අපිට තියෙනවා. විඥාන පත්‍යා නාම රූපා වෙන් කරපු රූපේ එහෙනම් මනෝකාරකයක් බවට හරවන්නත් පුළුවන් අපිට. තේරුණානේ? මේ මනෝකාරකය මනස නෙවෙයි. ඒ මනෝ ඉන්ද්‍රිය නෙවෙයි. ඒක ඇහිලා වෙනම මේ හත්ත කුජ්ජල මේ මනුස්ස ලෝකයේ හැදිච්ච මම මොකක්ද ඒක? ඒක කවුරුත් දන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ නාම රූපය තිබුණොත් සලආයතන හැදෙනවා. ඒ කියන්නේ මොකක්ද? පංචස්කන්ධ හදන ආයතනයක් හැදියා. ඉතින් ඔය ඔය රටාව තමයි මේ යන්නේ. නැතුව හැට විතරක් මේක පංචස්කන්ධයක් හදලා උපාදාන කරන්න ඉඩ දෙන්න බෑ. ඉඩ දෙන්නේ නෑ. එහෙනම් නාම රූප ගන්න ඕන නාම රූපේ සලායතන හදන්න. ඒක තමයි ධර්මයේ. ඉතින් ඒ ඔය ඒ වගේ නාගසේන වස්තුවේ එහෙම තියෙන්නේ ඒ ඒ එතෙන්දී අහන කෙනා අහන්නේ මොකක් කියලාද? එන්නේ ඒකට විසඳුම කියන්නේ. ඔය ඉතින් ඒක හරි. දැන් මනෝවිඤ්ඤාණය කියන එක අර අර විදිහට ගන්න එපා. මනෝවිඤ්ඤාණය කියලා එක මනස කියලා වෙනම හේකුත් තියෙනවා. මේ මනස් ස්වરૂපේ හදන්නේ කවුද? චක්කු විඤ්ඤාණය විසින්. ඒක මනෝ විඤ්ඤාණය විසින් හදන එකක් නෙවෙයි. චක්කු විඤ්ඤාණයම මේ චක්කු විඤ්ඤාණය හැඩ ගැහිගෙන යන විදිහ. දැන් ඒක නිකන් හිතන්නකො මාත්‍ය මෙන්න මේ වගේ දැන් තාත්තලා හැම මේ ෆෝන් එකක් තියෙනවා. ওই ෆෝන් එකට ගහනවා මයික් එක. සද්දේ මයික් එක දිගේ යනවා ෆෝන් එක ඇතුලේ යන්නේ සද්දයක්. ඒක හරව ගන්නවනේ මොකක්ද මේකට? දැන් ඒකට කැමරාවක් හයි කරනවා. එතකොට රූපය යන්නේ සද්දයක් විදියට නෙමෙයි මේ රූපයක් විදියට නෙමෙයි දත්ත විදියට. ඔන්නම ටිකක් මෙතන මේ තම මනෝවිඥානය කියන මනෝ ආයතනය කියලා වෙන මිනිහුත්. දැන් මේ දෙක කලවම් කරගත්තොත් ධර්මානුකූල විග්‍රහයකට යන්න බෑ. මේවා ඇතුලේ තියෙන්නේ ඒකට ආවේනික මනෝ ස්වභාවයක් ඒකයි ආයතන හයක් තියෙනවා නාම රූප ස්වરૂප හයක් තියෙනවා. දැන් කන්නාඩියකට රූප වැටෙනවා වගේ ඇහැට රූප ඇහැ ඉදිරියට ඇහැ රූප වැටෙනවට තමයි එතකොට ඒ වැටෙන ස්වභාවය සිත අභ්‍යන්තරයේ තියෙන කන්නාවක් මනසත් මනෝ විඥානයක් විසින් නේද ඒතකොට මේ රූපය මේකයි මේ මේ අහවලා මේ මව මේ තියාන මොකක් හරි කියලා ඒ රූපය මේ කන්නාඩිය කියලා නෑ නෑ එහෙම එහෙම හිතන්න එපා ඔය යන්නේ ඔය යන්නේ බුදුහාමුදුරනේ ධර්මයේ නෙමෙයි ඔය අපි යන්නේ ටිකක් ඈතට ඔය යන්නේ යන්නේ භෞතිකවාදී නේ උත්තරහට ගියොත් යන්නේ එතෙන්ට අපි ලඟ වෙනවා දැන් මෙතන මෙහෙම දෙයක් මේ මේක හින්දා වෙන එකක් නෙමෙයි. එහෙනම් ඉතින් ඇහැ වහගෙන ඉන්නකො මොකද එහෙම වෙන්නේ? ඒක තමයි දැන් ඔගේ එකක් කරා එකක් විසඳුවා කියලා නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕක ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර ආත්මේ රූප වලන සංහාවෙන් මැරුණා. සද්ධාන්ද සංහාවෙන් මැරුණා. ඔන්නේ ප්‍රශ්නේ තමයි දැන් ඔය අපිට වද වෙලා තියෙන්නේ විඳින්න බැරුණේ. තේරෙනව නේද? දැන් බුදුහාමුදුරුවෝ කියනවා ගියාත්මේ නම් එහෙම මරුවාට කමන්නේ නැහැ. දැන් උන් පණ දිනනවනේ දීකල්පනාව කියන මං කියන එක අහලා ඊගා මොහොතේ ඉඳලා මේක නවත්තපන් කියනවා. මේ එහෙම නවත්ත ගත්තම ඉවරයි. තේරුණානේ? දැන් ඔය හැම දන්නේ අපි ඕක නවත්තන්න නෙමෙයි මනසෙන් හදන ලෝකයක් හදන්න. ධර්මයේම උදව් කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ දෙන වචනේ තමයි සත්‍ය දකින්නත් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් පුළුවන්. කියන්නේ නිවන් දකින්නත් පුළුවන්. ඒ ඒ වගේම නිවන් දකින්න යොදා ගන්න මේ ධර්මයේ සර්පේක් වගේ. මේක හපා ගෑම ඔව් හොඳ සංසාරිකුත් හදනවා අමුතිදි. ඒ ධර්මය සර්පේ. අවස්ථාව දැන් අපි දැන් රක්මන් භාවනාවේ ආනාපානසතිය මලමිණියක් වගේ බලාගෙන හිටියත් ඒ මලමුණියක් වගේ බලාගෙන ඉන්න ස්වභාවය මේ සිතිවිල්ලකින් නේද මේ සකස් වෙන වෙන ඒකවල දැනගන්න අර කතියක් පවත්තන්න නෑ නෑ සිතිවිල්ලකින් බලා හිටියොත් මලමිණියක් වෙන්න බෑ මලමිණියක් නෙමෙයි ඒක මනෝසං චේතනා ආහාර දැන් මේ මිනිස්සු කල්පනා කරගෙන ඉන්නේ කකුල් උඩ තියාගෙන පොටු උඩට එරාම අන්නේ වගේ ගන්න දැන් ඕක කරනවා නැති වෙයි අපි ඕක තරම් කල්පනා කරගෙන ඉඳලා කියනවනේ ඕකන දෙවි කියන්නේ මේ කල්පනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ සිහි කල්පනාවක්. ඒ මොහොතේ දෙන්න ඕනේ ශාරීරියේ කායික ක්‍රියාවකෝ මේ කියන හතරේ. කාය වේදනා චිත්ත ධම්ම. ඒක ඒක ගැන මනමිනියක් වගේ අවධානයෙන් ඉන්නවා මිසක් මොනවා හරි කල්පනා කර කර මනමිනියක් වගේ ඉන්න එක ඉතින් අතිපට්ඨාන සූත්‍රේ නේ 5000 ඉඳලා අපි කරපු දෙයක්. ඒ කවුරු හරි නිකන් පාඩුවක් වුණත් ඕක කරනවා. හොරෙන් සල්ලි ටික ගත්තත් ඕක කරනවා. ඉතින් මෙච්චර කම් කරලා තියෙනවා. ඒකෝ ස්වාමීන් වහන්සේ දැන් ඒ බලාගෙන ඉතියා දැන් අපි ඇවිදිනකොට මොකක් හරි ගල් කැටයක් හරි මොකක් හරි කමකට ආට ගන්න වේදනාවක් ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් ඒ මොහොත පියවතුන් දැනගන්න එන්න එහෙම වේදනාවක් හටගත්තා නැතුණා කියලා. ඒ දැනගන්න එතන කය කායික වේදනාවක් හටගන්න. ඒ වගේම මනස විසින් මේක දැනගන්න යනවා. අන්න එතන තමයි මනස විසින් නෙවෙයි ඉඳගන්නේ. මේ කාය ඉන්ද්‍රියම තියෙන ඒ හැකියාවල ඔක්කොම අපි දන්නවා. දැන් අපිට උගක් බව දැන් සම්මන් භාවනා කරනකොට අර දත්මහානාවක් වගේ ඉරිලා වගේ යනවා වගේ ඒ කකුල් දෙක යටපතුල මනසටයි බොහොම ළඟට බොහොම ළඟට පිටු වෙලා වගේ දැනීමක් ස්වභාවයක් තියෙනවා. එහෙම එහෙම දැනෙන්න පුළුවන්. දැනුණට කරන්න තියෙන්නේ මොකද්ද? මනමිනියක් වෙන්න කියලා කියන්නේ. එන්නේ දැනිච්ච එක ඉවරන්නේ නැහැ නේද? දැනුමන්නේ මේ සක්‍රීය වුණොත්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට පුහුණු වෙන්න කියන්නේ දැනෙන එක ගැන අධ්‍යයනය කරන්න නෙවෙයි. ඒකට පරිේශනයක්. ඒක පරිේශනයක් අපි දැන් පේන එකයි බලන එකයි දැන් මොනහරි දැන් තැනක අපි ගම් විත්තියක පළදියද කියලා හොයන්න කියන හොඳට බලාගෙන යනවා. ඉතින් හම්බුනොත් ඒක හොයාගන්නවා. දැන් ඒ වගේ එකක් නෙවෙයි මේ කියන්නේ. මේක තව දෙයක් අලුත් දෙයක් හොයනවා නෙමෙයි. මේක මේ බුදුහාමුදුරුවෝ මෙන්නන්නේ අපේ මේ මේ දැනට කරන මේ උපාදාන වලින් කරන විකාර ටික නවත්තන්න කරන උපක්‍රමය. නේද? ඒ උපක්‍රමයේ බුදුහාමුදුරුවෝ කියන විදිහට භාවිතා නොකර අපේ ශිල්පී ඥාණයෙන් විග්‍රහ කරගෙන අපිට ඕන දේ කරා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔය කියන දේකින් හා ඔය කියන කතාවලින් මේ සතිපට්ඨානය නම් දිනු වෙන්නේ. ඔකට වෙනස් එකක් සතිපට්ඨානය කියන්නේ. ඔයිට හුඟක් වෙනස්. ප්‍රතිචාර දක්වන තැන සතිපට්ඨානයක් දිනු වෙන්නේ. දැන් ඒකට පුරුදු වෙන්න මහන්සි ගන්න ඕනේ. ගොඩක් ඒක තමයි කරන්න ඕනේ. නාමකායේ පටිඝ සම්පස්සේ රූපකායේ අභිවචන සම්පස්සේ කියලා ඔව් නාමකායේ තියෙන්නේ පටිඝ පටිඝය කියන්නේ ඔව් පටික කියන එකේ තේරුම මොකක්ද? නාම කාය කියන එක නම් 아무ත දෙයක් නෙමෙයි මනෝ සංජේතන වලින් හදන විකාරය. එතකොට ඒකට තියෙන්නේ ස්පර්ශය. තේරුණා නේද? රූපකායට කියන්නේ මොකක්ද? මේ ශාරීරිය ඇදලා තියෙන රූපකය. ඒකට කියන්නේ මොකක්ද? අදිවචන. නම නාමකයේ ස්පර්ශයක් විතරයි නමක් නෑ. රූපයක් තියෙනකොට නමක් ගත්තේ. ඒ වගේ එකක් නෑ. දැන් ඔය ටික තමයි මේ ඔයගොල්ලෝ කරන එකකින් වෙන්නේ. හැබැයි අරවා අරවා හෙව්වොත් විපස්සනාව නෑ. ප්‍රතිපත්තහනේ. දැන් ඔය මේ කියන ධර්මයේ මොකට හරි එකට ගලපන්න ගියොත් මේක ඇතුලේ වැරදි. ඒකින් අර යුන්දුව කරලා ඉන්නවා. දහම් දැනුම බින්දුව කරලා විපස්සනා පටන් ගන්නවා. මේකෙන් දැනුම එක්ක සංසන්දනයක් කරපෑටි විපස්සනාව නෑ මනෝ සංජේතනාව. ඒ අපි මනසින් කරන දෙයක්. සතියක් පිහිටන්නේ නෑ ඒකට. එහෙනම් තුනට කාලයි යන වෙලාවදී අපි ඉතිරි අයගොල්ලෝ භාවනා කරන්න ටිකක් කියලා අපි අවසාන කරමු වෙනදා වගේම ඊ කරපු වෙලාවටද හතරට ඔව් හතරට ඉවර වෙන්න එහෙනම් කරගෙන යන්න Thank you.